තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තේ කච්චාමි කල්යාණං කම්ම සමාදානානි පයෝග සම්පත්තිං ආගම්ම විපස්සන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්මරාජෝත්තමයන් වහන්සේ විසින් සාපිතා භවනයේදී අභිධර්ම දේශනාවේදී විමාර්ග ප්‍රසරණයේදී ඥාන විභංගයේදී දේශනා කළ සූත්‍ර පාඨය ධර්මදේශනය සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. සිල්වත් අනුගාමික නැතිතුමාණන්ගේ ආරාධනයක් ඇති වුණා කර්ම විපාකයේ සම්බන්ධ ධම් දෙකමක් දැනුමක් වඩා හොඳයි කියලා. එනිසා මේ මාතෘකා කරන්න යෙදුණා. සින්නතුනේ ආභෝධ කර ගැනීම සත්‍ය අවශ්‍යය ධර්මාරම්මණයක් තමයි කර්ම විභාගය. ලොවෙහි සරුවක්මන් වහන්සේ හැර දෙන කාටවත් සස්වාකාරී ගත නැති අචින්තනීය ධර්මතා හතරක් වෙනවා. සත්ත්ව විෂය, ලෝක විෂය, බුද්ධ විෂය සහ කර්ම විෂය කියලා. ලෝක සත්‍ය සම්බන්ධ කියන්නේ වෙනස් වෙන විට සියලු ආකාරයෙන් දැනීම අත්හසුයි. සර්වඥන් වහන්සේගේ සමනයි මේ කියන්නේ අවබෝධ කරගන්න හැකිවන්නේ. ලෝකේ සම්බන්ධ සත්‍යයක් එසේමයි. බුද්ධ විෂය ඉර්ධියක් එහෙමයි. කර්ම විෂය බුදු කෙනෙකුන් වහන්සේ දේශනා කරන ආකාරය අර වෙන දැන ගැනීමට සමතේ සත්‍යය නෑ. සිතා නිවතල නැහැ කියලා කර්ම විෂය. කර්ම සම්බන්ධ අරමුණයි. මේ කර්මයේ කර්මයේ කියන ගැන බෞද්ධයන්ට විතර කියන වචනයක්. මේක පූර්වයේ කර්මයේ කියනවා. ඒ වගේම වචන විතරම කියනවා. නමුත් මේ කර්මයේ කියන එක හසුරුවලට දැනගත්තොත් කර්මය ගැන බියක් නැතුව තමන්ගේ ජීවිතය සුදුසුකයට නිවනට සමුවා ගන්න පහසු වෙනවා. ඒක නිසා මේ සම්බන්ධව ආවෝද කරගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සෙවණල්ලක්සේ සපලු නිදුවමින් තමා පසුපස එන එකම ධර්මයේ කර්මයයි. කුසල අකුසල කර්මයයි. නිසා සෑම විටම මොහොතක් පාසාම අකුසල කර්මයන්ගෙන් වැළකී කුසල කර්මයන් උපදවා ගැනීම සඳහා උත්සාහවන්ත වී සිටිනවා. ඒ සඳහා කර්මයේ පිළිබඳව යම් පමණක් දැන ගැනීම අවශ්‍යයි. කර්මයේ කර්මයේ කියන්නේ වචනය පැහැදිලි කර ගැනීමට ප්‍රථමයෙන් මාතෘකා කළ සූත්‍ර පාඨය අදහස සලකා බලනවා. අත්ථේ සත්‍යානි කල්යාණානි කම්ම සමාදානානි පළමුවම සම්පත්තෙන් ආගම් විපස්සන්ති. ඇතන් කුසල කර්මයෝ ප්‍රයෝග සම්පත්තේට කැමින විපාක දෙති. මේකයි මේ ප්‍රතිපාඨයේ තේරුම. ඇතන් කුසල කර්මයෝ ප්‍රයෝග සම්පත්තියද ගැනීම විපාක දෙනවා. එකක්දෙනේ ප්‍රයෝග සම්පත්තිය කියන එක අඳුරා ගැනීමට ප්‍රථමයෙන් සම්පත්ති හතරයි විපත්ති හතරයි යන මතක සබා ගන්න. සම්පත්ති හතරක් තියෙනවා. ගති සම්පත්තිය, උපදේ සම්පත්තිය, කාය සංපත්තිය සහ ප්‍රයෝග සංපත්තිය. ගති සංපත්තිය, උපදේ සංපත්තිය, කාය සංපත්තිය සහ ප්‍රයෝග සංපත්තිය. විපස්සනා කියන්නේ ගති විපස්සිය, උපදේ විපස්සිය, කාය විපස්සිය, ප්‍රයෝග විපස්සිය. ගති විපස්සිය, උපදේ විපස්සිය, කාය විපස්සිය, ප්‍රයෝග විපස්සිය. එයින් ගති සම්පatti කියන්නේ මනුලව, දෙව්ලව, බමලව කියන්නේ සුගති ලෝකයේ ඉපදී සිටීම. මේ සුගති ලෝකයේ ඉපදී සිටීමද කියනවා ගති සම්පatti. ගති විපස්සී කියන්නේ නරකය, තිරිසන් ආපාය, ඒකාපාය, අසුරාපාය කියන මේ දුර්ගතියේදී සිටින ගති විපස්සියයි. උපදී සම්පatti කියන්නේ ආරෝම කරණා සම්පන්න ඉන්ද්‍රිය සම්පන්න අංග ගොළු දීවි උම්මාත්ක මන්ද මුද්ධික අංග මිදල වැනි කත්යෙන් තොර වාසනාවන්ත රූප සම්පත්තියේ කියලා උප සම්පත්තිය කියලා. බුතුවා මනවාගෙන බුතුවාගේ ප්‍රසාරයේ එළවෙන මන රූපත්වක් ඇතිනම් ඒකට කියනවා ගස්ස රූපලි සම්පත්තිය. අංග ගොළු දීවි උම්මාත්ක මන්ද මුද්ධික අංග මිදල වැනි ශරීරය ආරයන්ගේ දුර්වල දකින්න අපරණාමික දුර්වාන ශරීරයක් ස්වභාවයක් වෙනම ගැටේන උපදී විපර්යය ආන් අම්මත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා දෙන්නා කාලේ සතුන් රඟදරුවම ආශ්‍රය කරන කාලේ කලක නැති ළඟේ කාලේ ගොල්ගන් සතුන් කියන කාලේ ගැඩදුක් නැති කාලේ ධාර්මික රාජකාරණයේ කාර්යය මේවා අපි කියනවා කාර්ය සම්පන්නිය. කාර්ය විපත්ති කියන්නේ අධාර්මික රාජකාරණයේ කාර්යය. එවැගේම දුර්විච්ඡ කාර්යය, වර්තාව නැති කාර්යය. මේවා දවස්කාරණ කියනවා කාර්ය විපත්ති. හයවන සම්පත්තිය කියන්නේ කයින් වචනින් සිටින් සිට විස්තරීම නිතිපන්තියේ දැසීම හෝරාතිකේ ඇති වෙන සෝදාවලින් වැඩි වෙන දස කුණාක් ක්‍රියා කෙරෙන දස කුසල ධර්ම වැඩි වෙන කාමකෝපාසනා භාවනා වැඩි වෙන මෞඛ්‍යයන් දෝෂයන් කෙරෙන විලන දෝෂයන් කෙරෙන රාගයෙන් දෙත් වැඩි වෙන මේ ආදී වශයෙන් කලින් වශයෙන් සිටින සුසරිත් කියන කියනවා ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග විපස්සනා කියන්නේ පළවෙනි වශයෙන් සිටින දෙකලිස් කිරීම පස්පව කිරීම දසාකසල් කිරීම ආනන්තරිය කාර්ය කිරීම මාර්ගිකාක රැකන කිරීම වෙලන්ත රැඳී කියන මතල කිරීම ඉරතියෙන් තොරව සාහසික ක්‍රියා කිරීම මංකොල්ලේ සෑම යවන කුඳීම මිනිහ නැදීම දෝතනකම් කිරීම මේ ආදී වශයෙන් කියන යම්සා පස්පව දසාකසල් ඔය සායිති දේවල් ඇතුළු ඒ සියල්ලම කියනවා පයෝග විපස්සී. දැන් එතකොට සම්පත්ති හතරයි විපස්සී හතරයි දෙකෙන් හැදෙන්නේ උනා. දැන් මෙතන සඳහන් වෙනවා අක්ඛේකස්සාන පාපකාරී සම්ම සමාදානානි ගති විපස්සී අතුම ගති විපස්සී ආගම විපස්සී. දැන් යම් කෙනෙක් අපමණ කාරණයක් බොහෝ බහුලව කරගෙන සිටිනවා. ඒ අක්කා නරකේ උපන්න, പ്രേත ලෝක උපන්න, ත්‍රිකාණ අපාය උපන්න, പ്രേත අපාය උපන්න, ලෝකාන්තරින උපන්න. දෙවියන් මොහොතේ අපිට මේ පාප ගෙන දෙනවා. අක්ඛේ පච්චාමි පාපකරණ සම්ම සමාදානානි ගති සම්පත්‍ය ප්‍රතිබාහා නිරේ පච්චන්ති. සමහර විට බොහෝ අකුසල කියන කෙනෙක් යම් කුසලයක් මතුවීමේ මනුලව දෙව්ලව කුලකයේ කොට වෙනවා. සුගතිය උපන්නන් පස්සේ ඔහුගේ කර්ම විපාක ප්‍රතිලාභ වේවා. අහොත් වෙනවනේ යටපත් වෙනවා යම් කලක විපාක දෙන්න ඉඩ තියෙනවා. ඒකට මේ ගති සම්බන්ධයේ දෙකමනීම නිසා බොහෝ පාපයන් ඇති පුද්ගලයා වන උසල විපාක වලින් සමත් වෙන අකුසල විපාක ප්‍රතිලාභ වේවා. අත්ථේතං පාපකාරී කර්ම සමාදානයි උපදී විපස්සීන ආගාම රූපස්සන්ති. එවාගෙම බොහෝ අකුසලයන්ට හේතු මනෝලව උපන්න දුර්වර්ණ වේලා. අංග විතර වේලා, අඳුළු නිවිල වේලා, විරෝධී වේලා ස්ථානලන් එළියේ මොහොත අකුසල විශ්වාස කලකෙලා. එවාගෙම අත්ථේකඥාන පාපකාරණ කම්ම සමාදානානි උපදී සම්පත්‍ය සතිබාහානි මෙලෙපච්ඡන්ති සමාරික බොහෝ අනුකම්පාවෙන් කෙනෙක් වුණා යම් කිසි උසස් කුසලයක් හේතුවෙන් මනුලව රූප සම්පන්නව උපන්නා. දුතුවන් මනවාගෙන ප්‍රියාකර රූප සම්පන්නයක් ඇති උපන්නා. එසේ වෙනම් ඔහුගේ අකුසලයේ පාප ප්‍රතිභාවම වෙනවා. අත්ථේ පස්කාන පාපකාන සම්සමාදානාලු කාල සංසක්තිය ආගම් විපස්සන්ති. බොහෝ අකුසලයක කෙනෙක් දුර්මිෂ්ඨතාවයට දුර්සත්‍යතාවයට එවාගෙම දුක්ඛාරාමතාවයට එවාගෙම අයහපත් කාරණයට සහවෙලා එසේම සෞඛ්‍ය අපතේ විපාකම විපාක දෙන්න පටන් ගන්නවා අත්ථේ පස්සාන පාපකාමී කම්ම සමාදානානි කාල සම්පත්‍ති ප්‍රතිබාධානි වෙනපත්යන්ති සමහර විට බොහෝ අකුසල් ලැබුණේ වුණා හොඳ කුදිච්ච කාලයක සුත්සත් කාලයක එවැගේම සුරාග කාලයක වර්ණාවන්ත පුණ්‍යවන්ත කාලයක උපන්නා එසේ නම් ඔහුගේ අකුසල විපාක ප්‍රතිමාහණය වෙනවා කුසල විපාක නැති වෙනවා අත්‍යේකස්ථානේ පාපකාන කම්ම සමානානි අයෝම විපස්සී ආකාම විපස්සන්ති බොහෝ අකුසල් නැති කෙනෙකු පාප මුත්‍රාශ්‍රය නිසා අසද්ධාර්මී ශ්‍රවණය කිරීම නිසා එතනට ගැනීම නිසා සිදුවෙන අකුසාන පිට කරගන්න. ඉතින් එනම් ඒක අපසම විපාකන වැඩි වැඩියෙන් විපාක දෙන්න පටන් ගන්නවා. අක්ෂේකච්ඡානි පාපකාරී කම්ම සමවදානානි පයෝ සම්පත්ති ප්‍රතිමාහාන නිලිපස්සන්ති බොහෝ අකුසල් ඇති කෙනෙක් නම් ඔබේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සාධාරණය කරගන්න එක නෙමෙයි. හඳනතරාවේ කලින් වචනේ පිටින් දුක ඉස්කරනවා. නිතිපන්සල් දක්වනවා කොහොයාට කියලා කරනවා සිව්දාන වේදනේ වැඩනවා ගුණධර්ම කරනවා ප්‍රස්තාවයෙන් දස ආප්තනේ වැඩ කෙරෙනවා එසේ නම් මොහොත අකුසල විපාක ප්‍රතිභාණය වෙනවා පයක සම්පත්තු නිසා මෙන්න මේ අකුසල කර්ම විපාක දෙන අවස්ථා හතරයි විපාක නොදෙන අවස්ථා හතරයි මේ වගේම කුසල ධර්මයන්ට හතරක් හතරක් බැගින් වටක් වෙනවා. අත්ථේකච්ඡානි කල්යාණානි කර්ම සමමදානානි දතු විපස්සී ප්‍රතිභානානි විපස්සන්ති. බොහෝ කුසල ඇති කෙනෙකුට උන යම් කිසි අකුසලයක් මතු වෙමින් සතර ආපාය කෙනෙකු උපන්නා. අන්න දතු විපස්සී වෙන නිසා ඔත කුසල විපාක යටපත් වෙනවා. අකුසල විපාක මතු වෙනවා. අක්ෂේ සත්‍යානි කල්යාණාන සම්ම සමාදානි ගති සම්පත්තෙන් ආගම විපස්සන්ති බොහෝ කුසල් නැති කෙනෙකු මනෝලව දවලව තුලිතේ උපන්නා ගති සම්පත්තෙන් මෙතන නිසා ඒ පුණ්‍යවන්තයාට කුම විපාකම අරගෙනවා අත්ථේ පච්චානි කල්යාණානි සම්ම සමාදානානි උපදි විපස්සී ප්‍රතිමාඥාන දෙවිපත්යන්දී බොහෝ කුසල් වැඩි කෙනෙක් බොහෝ සුන්දර කෙනෙක් යම් කිසි අරහේතුවකට මමලව විරූපී වෙලා උපන්නා එක්ක අංග විකල වෙලා දුරුවන් වෙලා දැකීම තාප්‍රසන්න පුද්ගලයෙක් උපන්නා ඒ වෙනම් ඔහුගේ කුසල කර්ම ප්‍රතිභාවන වෙනවා අත්ථේ සත්‍යානි කල්යාණාන සම්ම සමාදානානි උපදි සම්ප්‍රත්‍යං ආනම් විපස්සන්ති එතකොට බොහෝ කුසල් වැඩි කෙනෙකු පුණ්‍ය විපාකයේ නිසාම ස්වરૂපේ වෙලා උපන්නා. බොහෝම ලක්ෂණ පූර්ණත්වයෙන් යුක්තව උපන්නා. ඒ තැනට කුසල විපාකම වැඩි වැඩියෙන් ඵල දෙනවා. අත්ථේකච්ඡානි කල්යාණානි සම්ම සමාදානානි කාල විපස්සි ප්‍රතිභාගාන නිලිපස්සන්ති. බොහෝ කුසල නැති කෙනෙකු නම් විපස්සි කාලයකට මොහොන කරනවා. විපස්සි කාලයකට මොහොන කරන නිසා ඔහුගේ කුසල කර්මය යටපත් වෙනවා. විපාක නොදී යටපත්. අක්ෂේ පත්‍යාවේ පරියාණාන සම්ම සමාදානානේ කාල සම්පත්තිය ආගම විපස්සන්ති. බොහෝ කුසලයක කෙනෙකු යහපත් වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක පහළ වුණා. ඒකේ පුණ්‍යවන්ත කාලයක පහළ වෙන නිසා කුසල විපාකම පළදෙන්න පටන් ගන්නවා. අත්ථේ සත්‍යං කල්යාණං සම්ම සමාදානානේ පයෝම විපස්සු ප්‍රතිදානහන විපස්සන්ති බොහෝ කුසල් නැතිකෙනෙක් නමුත් පාපමිත්‍යයන් ආශ්‍රය කරමින් අසද්ධර්මයේ ප්‍රවණය කරමින් අයෝනිසෝ මනසකාරී නෙමේ හේතුයෙන් තුන්වෙනි අක්ෂා සිද්ධ කරනවා තුන්වෙනි අක්ෂා සිද්ධ කිරීම නිසා ඔවුන්ගේ කුසල කර්ම විපාක යටපත් වෙනවා අත්ේකච්ඡානි සංඥානානි සම්ම සමාදානානි පයවක සම්පත්තුම් ආගාම විපස්සන්ති බොහෝ කුසල් ඇති කෙනෙකුගේ ප්‍රයෝග සම්පත්තියේ වත් කල්යාණ මිත්‍රයන් අසුර කරනවා සද්ධාර්මයේ ශ්‍රවණය කරනවා යෝනිසෝ මනසකාරය නෝන අසුර වෙනවා ධර්මවන් වාද ප්‍රතිපදාන් දෙනවා ඒකේ වෙනම් නොත කුසල කර්මෝ කරගෙන පටන් ගන්නවා මෙන්න මේ විභාගය මේ දෙදීම අභිධර්ම පිටකයේ විභාගයක් නැතරනේ ඥාන සංවේදයක් යන්නේ පරිභාගය 12 ආකාරයක් මෙතන තියෙනවා මේ වගේම සෝත්‍රාවට පිටකෙත් වෙනවා දොළොස් ආකාරයක්. ධර්මත ආසන්න ආසනීය සකස්සා කියලා විපාක දෙන්නේ අනුපිළිවෙලක් වෙනවා. ජනක උපස්තම්භක උපතිලක සදාත්ම කියලා විපාක දෙන ආකාර හතරක් තියෙනවා. ජීවිත ධර්ම වේදෙන්නේ උපසද්ද වේදෙන්නේ අපරාකාර වේදෙන්නේ අභෝධේ කර්මයේ කියලා විපාක දෙන කාල වශයෙන් හතරක් වෙනවා. තොල 12ක් තියෙනවා. විපාක වෙන අනුසු වෙන වශයෙන් ධර්ම කර්මය, ආසන්න කර්මය, ආත්මීය කර්මය, හතස්සා කර්මය කියන විභාග වෙනවා. යම් කෙනෙක් මෙලෙවි සුඛේරා පරිලෝණන වෙලාවේ ඕගේ ජීවිතයේදී අපතන පැත්තෙන් පරිකාංගන්තා වෙන කාරණේ හෝ මේක විකුදුරු කාරණේ සිද්ධ කරගෙන තිබුණා නම් හේතනකාට මරණසන්න මොහොතේ සියල්ලෙන් පළමුව ඒ පාප කර්මයේ හිතක් වෙලා අපායට යනවා අන්න ගරුකරණය උතරන්නේ නම් ඥාන සමාපatti සමාධිසුත එවාගේ මාර්ගඵල ලබාපු සෝවාන් සකදාගාමි අනාගාමි කෙනෙක් නම් ඒ මාර්ගයේ ප්‍රතිමයෙන් ලැබෙන සසාර කුසල හේතුයෙන් ධර්මයක් බවට පත් වෙලා මරණාසන්න මොහොතේ එන්නේ යෙමේ සුගතියේ සත්‍ය ළඟට. මේක වැරක් නෙමෙයි දෙයක්. ආනන්තරේ කරුණ පහෙන් උදාකාරයේ මේක නිතරම කියන්නේ මාකාරී තිබුණා නම් ඒ තරස්කාරයේ ගරුකාරය නිසා අපාගාමී වීමට හේතු වෙන කුසේට අනුදුව. ඥානවදා දෙකේ තිබුණා නම් සමාපත්තිවදා නැති දෙකේ තිබුණා නම් මාර්ගඵලලාභී සෛත්‍යයන් වහන්සේ නමක් නම් ඒකාන්තයෙන් ඒ කුසල කර්මයේ සිහිලා සුගතියේ සුපත්තිය ලබනවා. මෙන්න ධර්ම කර්ම විභාගය. ධර්ම කර්මයක් හසුබුණානම් මරණාසන්න දුරපේදී සිද්ධකල මරණාසන්න මොහොතේ සිහිකල කුසලයක් එළෙන්නේ සිටිනේ ඒ අනුව මතු ප්‍රතිසංගය ලැබෙනවා. අන්න ඒකට කියනවා ආසන්න කර්මය කියලා. ආසන්න කර්මයක් හසුබුණේ නම් ජීවිතේ වඩාත්ම ප්‍රගුණ කළා වූ වඩාත්ම භාවිතා කළා වූ කුසලයක් හෝ අකුසලයක් හෝ සිහිපත් වීමෙන් මතු භාවයේ ප්‍රතිසංවේ ලැබෙනවා. ඒකට කියනවා ආචීර්ණ කර්මය. ඉතින් ගරු කර්මයකට නැතිනම් ආසන්න කර්මයකට නැතිනම් ආචීර්ණ කර්මයකට නැතිනම් කටස්සා කර්මය කියන්නේ ඒ ජීවිතේ හෝ පෙර ජාතියක හෝ සිදුකල කර්මයක් ඇරෙලා විපාක දෙන්නේ. මේ විපාක දෙන අනුකිර වෙලාම සතරයි. ජනක කර්මය, උපස්සම්බක කර්මය, උපතිරක කර්මය, උපඝාතක කර්මය කියන විපාක වෙන ආකාර හතරක් තියෙනවා. විපාක වෙන ආකාර කියන්නේ ජනකයේ කියලා කියන්නේ එක භවයකින් දුකයෙන් අනෙක් භවයේ ප්‍රතිසංවේදන දැනගෙන බලගත් කුසලයේ හෝ අකුසලයේ හෝ කර්මයේ වෙනවා ජනක කර්මය කියන්නේ. මනෝ උපදින්නේ කුසල කර්මයකින් මනෝ උත්පත්තියේ දැනගෙන කර්මයේ තේම ජනක කර්මයේ තියෙනවා. සතර ආපාය උත්පත්තිය ලැබෙනවා නම් ඒකටත් ඝනක කර්මය තියෙනවා. ඊළඟට ඝනක කර්මයෙන් සමග කෙනෙක් ජීවත් වෙනවා නෙවෙයි. ඝනක කර්මයෙන් කරන්නේ ඒක නියම ලබා ගැනීමයි. ඊළඟට උපත් සම්බර කර්ම ඇවිල්ලායි ජීවිතේ පවත්වන ලබන්නේ. මනුෂ්‍යලෝකයේ උත්පත්තිය ලැබුවා නම් ඝනක කර්මයේදී ඒ තැනැත්තාට කෑමැදීම ඇඳුම් කරමින් දේශේ යාන වාහන විනමුදා සංවිධි මුතුමැණි ගෙවල් ගොඩවල් ඉරසලා ආදී සෑම සම්පත්තියක්ම දෙන දෙන්නේ ජනක කර්මයේ අතිරේක වෙන කුසල කර්මයන් එළඹ සිටීමේ ඒවා තුන උපස්සම්බද කර්මයේ කියලා. අපාය උපන්නේ කෙනෙකුට නම් තවත් අකුසල කර්ම ඇදෙන්න ඒ අපායේ දුක වැඩි කරනවා. ඒවා උපස්සම්බද කර්ම. ඊළඟට උපතියන කර්මය කියන්නේ අර ජනක කර්මයේ උපන්නේ ජීවිතයේ සතසම්පත් නොදී සැපසම්කම් ලැබෙනවාට බාධා ඇති කරනවා. ධනහානි කරනවා, ඥාතියෙන් නැති කරදාම වෙනෝග ආදනවා, මේ මේ බාධකයන් ඇති කරනවා. ඒවා කරන්නේ සුගතියේ නම් අකුසල කර්මයක්. සුගතියේ උපන්න කුජලයකට උපපීඩන වෙන්නේ අකුසල කර්මයි. දුක හේතුවෙන් උපපීඩන කර්ම වෙනවා. දුක උපාන්නාවු සත්‍යයකට කුසල කර්ම විහිින්නා ඒ කරකාගේ දුක් විපාක කෙටි කරනවා. ඒකට කියනවා ප්‍රතිලක කර්ම. උපඝාතක කියන්නේ ජීවිත සංසාරයේදී සිදුකල මව මැරෙන සියා මැරෙන යන්නේ මහා භයානක පාප කර්මයක හේතු විපාකයක් ඇවිල්ලා ජනක කර්මයේ විපාකයේ කෙදලානවා. මේක පරමාර්ථ විදිහට නැති අතරකදී මාර්ග භාගයට ඇති කරලා ජීවිත හානි කරනවා. ඒකට කියන උපඝාතක කර්මපක්ෂය දෙක කර්ම කියනවා. සමහර මේ ජීවිතේ මත් කරගන්නා ලද බරපතල කර්මයක් හේතුවෙන් ජීවිතයේ ආයත කෙරෙනවා. කලාදබ්බුවා, කිංචිමාන විකාර, දෙව්දස්සෙරු, සුප්‍රබුද්ධ රාජිරු, නන්දමානලට, නන්දයක් කරන්නට ඒ විපාක දුන්නේ අන්න උපඝාතක කර්මයක්. ඒකට කියනවා කර්මෝපස්සයයක කර්මය කියලා. ජනක කර්මයේ තුලින්නාව බලවත් පාප කර්මයකයි කර්ම සත්‍ය දෙක කර්ම කියන්නේ. එන් කලාම රජුගේ කීවේ ශාන්තිමානී ශාසකයන් වහන්සේගේ අක්ෂා සුන්දරලා අසුපාවල 1500ක් ගස්වලා කපුවටත් අනල යන්න ගියානේ. යනකොට පොළොව කලාවනම් කියන්නේ. මේ මාසේ නිදුනේ නැහැ. පොළොව කලාවන ගියා කියන්නේ. දැන් පොළොව කලාවන යනවා කියන්නේ බොහෝ දෙනා අදා මේක අපේ අද කාලේ. ළම වෙන සිදුවෙච්ච දෙයක්. එවැනකදී මේ මහා පොළොවට ගුණවන්තයාගේ ගුණයක් තේරෙනවා වගේ අගුණවන්තයාගේ අගුණයක් තේරෙනවා. මහා පොළොවට ගණා ගන්න එලාගේ අපරාධය. ඔය වගේ මේ සීතිමාන නිසා සීතිමාන නිසා මහා පිළියෙත් කෙනෙක් ඕපපාතකෝ උපාලි දෙනගණක් වාගේ ඒ කාලේ දෙනගණක් වාගේ උපන්න දෙන්නේ උත්සිතයන් උපපාතක අම්බකාලිකා සීතිමාන නිසා අම්බකාලිකයන් සවිදේලා රහත් වෙනවා. මේ නිසා අමපාවේ ඉන්න කෙතුනොත් විමල කොණ්ඩඤ්ඤ කියලා පැවිදිව රහත් වුණා. නමුත් කිංසිමාවේ කාලකේ වාසනා නැති වුණා පාප මුක්ත ආශ්‍රය නිසා. සියලු ප්‍රඥාගේ ආශ්‍රය නිසා. සතරදී දෙව්දත් පිළිමේ සාහිකාව නිසා බුදුරජාණන් වහන්සේගෙන් පරිගණනීය අවස්ථාවකට පත් වෙලා පොළොව පලාර මනෝවිෂයට ඥාන අභූත චෝදනාවක් කරලා ඔය වගේ මේක කර්ම උපත්යේ දෙකම සුප්‍රබෝධ රාජ්‍යයේ සුප්‍රබෝධරාජිනී බුදුරජාණන් වහන්සේට මහා කනකලයක් කරගත් හතරේ දාසේ මාර්ගාදී නිපාමරදී වෙන පොළොව කලාමණී කිවිදිය. නන්දමානවතුරක් නන්දමානවතයක් වූයේ උත්කලවන්නා රහතන් වහන්සේට අපරාධයක් කළා. එදා මහා පොළොව කලාමණී කිවිදිය. නම් යක්ෂයා කියේ සරියුත් මහරහතන් වහන්සේ පිළිසෙතේ ඇටේ කුඹ ගැහුවා නම් ඇටා මැරෙන තරම් ඇටේ තරම් ගලකට ගියා නම් ගල් හත්කඩකට කැරෙන තරම් ගල්පතල අසුභාරක් ගෑවා චරුන් මහරහතන් වහන්සේ කියලා කලේ ඒ පාපයෙන් ඔහු ඒ මොහොතේම පොළොව පලා නම් කීපියා දෙව්දත් වෙනුම් බුදුරජාණන් වහන්සේ විතර ගල්පතල සංගමයේ කරන අපරාධ කරන නිසා නව මාසයක් ලේවාමුවේ ගමනේ දුක් විඳලා ඉඳලා පොළොව කලාගෙන අවී කියතියි. මේ වාට කියන්නේ කර්ම විපස්සය දෙක කර්ම දෙක. කර්ම විපස්සය දෙක කර්ම. උපදාහ කර්ම කියන්නේ නෝන. එතකොට මෙන්න මේ විදිහට ජනක කර්මයයි උපස්ථාවන කර්මයයි උපකීලක කර්මයයි ප්‍රධානම කර්මයයි කියලා කර්ම විභාග හතරක් වෙන විපාක දෙන ආකාරය. විපාක දෙන ආකාරය. ඊළඟට දෙක්ඛාන වේදෙනියේ උපකාරයේ වේදෙනියේ අපරාපරණයේ වේදෙනියේ අහෝසනේ කර්ම කියලා තවත් හතරක් තියෙනවා. ඒ හතර ගැනීමේ කර්ම විපාක දෙන කාර්යයනවා. දෙක්ඛාන වේදෙනියේ කියන්නේ මේ ආත්ම භාවයේදී විපාක දෙන කර්ම කොටසක් වෙනවා. උපකාරයේ වේදෙනියේ කියන්නේ මේ ළඟම ධන විපාක දෙන කර්මයක් වෙනවා. අපරාපරණයේ වේදෙනියේ කියන්නේ මේ දෙවෙනි ධර්මයේ එහාට සංකාරයේ නිවන් දකින තුරු ලැබෙන ලැබෙන අවස්ථාව විශ්වාස කරන කාර්යයක් වෙන අපනා පරිවේදෙන්නේ. අවබෝධයෙන් කාරණේ කියන්නේ හිතාන දේනේ අවසන් වීම මහා සාක්ෂිනේ අවසන් වීම නිසා හෝ සිය කර්ම තේරේ. ඉතල දීර්ඝදාන වේදෙන්නේ කියන්නේ තේරෙන මොනවායි. ඉතල කාරණයක් හෝ අකුසල කාරණයක් කරන වෙලාවේ ජවන්තේ සතක් සතක් දැන්නේ තේරෙන්නේ පහළ වෙනවා. මේ ජවනික සැපේ පළවෙනි ජවනිකයේ ජයශේඛනාව ਸਰව දුරවලයි. ඒක මත භාවයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. මේ භවයේ විපාක දෙනවා. මේ භවයේ විපාක දුන්නොත් විපාක නිදිනා විපාක නොදුන්නොත් ඒක අපෝධිය වෙනවා. අන්න ඒකට කියනවා විත්ත ධර්ම වේදෙනිය. උපපල්ලේනේ කියන්නේ ඒ ජවනිකයේ සැපේ සත්‍ය ජවනිකයේ චේතනාව තියෙනවා ජවන් චිත්තසේ සත්‍යයේ ජවනයේ හේතනාව මේ ලඝු ධර්මයටම අයිති. මේ ලඟ ධර්මයේ උත්පත්තිය ගැන දීමට සමර්ථ වෙනවා. උත්පත්තිය ගැන නෙදුන්නොත් ඒ හේතනාව අහෝසී කරන වෙනවා. අපරාධ නිරේධනය කියන්නේ ඒ ජවන් චිත්තයේ නැද පාපේ වන්නේ දෙවැන්නේ තුන්වැන්නේ හතරවැන්නේ පස්වෙනි හයවැන්නේ ජවන් චිත්ත පහ ඒ ජවන් චිත්තයේ හේතනාව පහ මතු මතු භාවයන්දී ලැබුණු ලැබෙන අවස්ථාවේදී උත්පත්තියකට දෙනවා. හිතේක වාර කටසන් උත්පත්තිය ගැන දෙනවා. ප්‍රවෘත්ති පාස වාර අසංක වාර ගැන දෙනවා. මෙන්න මේ දෙයට විපාක දෙන කර්මයේ තියෙන අපරාපණ්‍ය වේදෙනිය. ඒකට අහවතුන කර්ම කියේ ජිත්ත ධම්ම වේදනේ විපාකයේ මෙලව කාර්ය දුන්නනම් විපාක දුන්නම තමයි. නොදුන්නා තමයි. උපපන්න වේදනේ කර්මය ඊළඟ ධර්මයේ විපාක දෙන්නේ කොහොමද දුන්නොත් ඉන්හාට ඒක අහෝලි විපාක දුන්නත් ඒ විහාට විපාකයක් දෙන්න ලැබෙන්නේ අපරාධ වේදනේ කර්මය විපාක දෙන්නේ අහෝලි වෙනවා නැත්නම් රහත් වීමෙන් අහෝලි වෙනවා එතරම් සංසාරයේ අප්‍රමේය වාසයෙන් සංකාන තුළ පවතිනවා ඒතකොට මෙන්න මේ දේශේ සූත්‍රාන්ත ක්‍රමයේ දොළොස් ආකාරයකින් කර්ම විභාග කරනවා තවත් තියෙනවා පටිසම්භිදානංගකාරී ක්‍රමයට කර්මයේ 12 ආකාරයේ ඒකත් අපි දෙදලා බලමු. අතීත කාලයේ සම්බන්ධයේ කර්ම විභාග 6යි. වර්තමාන කාලයේ සම්බන්ධයේ කර්ම විභාග 4යි. අනාගතය ගැන දෙකයි. ඒතකොට කියන්නේ 12යි. අතීතයේ පිළිබඳ කර්ම විභාග 6 තමයි. අහෝසී සම්මන් අහෝසී සම්ම විපාකෝ කියන එකයි. අහෝසී සම්මම් අත්තුකාම විපාකෝ කියලා එකයි. අහෝසී සම්මම් භවිතිකාම විපාකෝ කියලා එකයි. දැන් තුනයි. අහෝසී සම්මම් නාහෝසී කාම විපාකෝ කියලා එකයි. අහෝසී සම්මම් නත්තුකාම විපාකෝ කියලා එකයි. අහෝසී සම්මම් නබවිතිකාම විපාකෝ කියලා එකයි. ඔන්න හයයි. මේ හය අතීත කාලයේ සම්බන්ධ වයි. ඒ කියන්නේ මොනවද? පූර්ව භාවයකදී අතීතයේදී පූර්ව භාවයකදී කර්ම සත්‍ය තුනක් කර්ම රැස් වෙනා ඉන්ද්‍රියේ විපාක දුන්නා. දැන් අපි සලකා බලමු. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ඈත සංසාරයේ කුසල කර්ම පාරමී කර්ම රැස් කළා. ඒකෝත් අහෝසී කර්ම රැස් කළා. ඊළඟට විදල අවසන් වුණා. අන්න අහෝසී කර්ම විපාක වූ. ඊළඟට ඒ කර්මද සමාන විපාක දුන්නේ නැති ඒවා තියෙනවා. ඒවා අහෝසි කම්මං නාහෝසි කම්ම විපාකෝ. ඊළඟට අහෝසි කම්මං අර්ථ කර්ම විපාකෝ. දැන් අපි ආපු යන ගැඹුරු. අපි පෙර යාත්‍රයේ කුසල කර්ම දැක්කලා. ඒකට කියන අහෝසි කම්මං කියලා. අද ඒක විපාක විදිනවා. මේ මනස උත්සාහ කියලා නම මනස ජීවත් වෙනවා. එතකොට වර්තමාන වශයෙන් අපි එක කර්ම විපාක විදිනවා. ඒක තමයි අහෝසී කම්මං අත්ථ කම්ම විපාකෝ කියන්නේ. ඊළඟ අදාපුනේ නැස්කරන අකුසල කර්ම ඇතිවෙන්නේ කර්ම රැස් කරගෙන තියෙනවා. අතීතයේ අපි කුසල කර්ම රැස් කරගෙන තියෙනවා. මත් යම් දායකකදී අපි එක්ක දෙවලෝ යනවා, බඹලෝ යනවා, නිවන් දකිනවා. එතකොට ඒකේ විපාකය අනාගතේ නැදෙන්නේ අහෝසී කම්මං භවිෂ්‍ය කම්ම විපාකෝ කියනවා. ඊළඟට අහෝසී කම්මං ලාභ කර්ම විපාකෝ අතීතයේ කර්ම රැස්ලා සමහර කර්ම විපාක වුණේ ගියා. ඒක තමයි අහෝසී කර්ම නාහෝ කර්ම විපාකෝ. අහෝසී කර්ම ලක්ෂ කර්ම විපාකෝ. සමාජ පෙරජාතියකට දැක්ක කර්ම තියෙනවා. ඒවා විපාක ආද නැහැ. අද විපාක නැහැ. ඒකට කියන අහෝසී කර්ම ලක්ෂ කර්ම විපාකෝ. අතීතයේ රැස්වෙච්ච කර්ම තියෙනවා. මත විපාක දෙන්නේ නැහැ. ඒවා කියන අනුමති කර්මයන් සබව එකතු කර්ම විපාකෝදී. ඔන්න අතීත කාලේ සම්බන්ධ හය දෙකක්. ඊළඟ වර්තමාන කාලේ ගැන අත්ති කම්මං අත්ති කම්ම විපාකෝ. අද අපි කර්ම රැස් කරනවා. කුසල් වල අකුසල් වල කර්ම රැස් කරනවා. ඒක දෙක ගන්න විපාක අද නිදිනවා. අන්න අහෝති කම්මං අත්ති කම්ම විපාකෝ. අත්ති කම්මං නත්තු කර්ම විපාකෝ කියන්නේ අද යක්කරන සමාන කුසල කර්මයන්ගේ අකුසල කර්මයන්ගේ විපාක අද ගන්නේ නැහැ. එනිසා පරිසංග අත්තු කම්මං නත්තු කම්ම විපාකෝ. ඊළඟට අහෝරේ අත්තු කම්මං බවිත කම්ම විපාකෝ. අදාපුනේ රැස්කර ගන්න කුසල ධර්මයන්ගේ ශක්තිය නතු විපාක ලැබෙනවා. ඒ ලැබෙන එකට කියනවා අත්තු කම්මං බවිත කම්ම විපාකෝ. ඊළඟට අත්සම්මන් ගැබගේ ප්‍රතිසම්ම විපාක කියන්නේ අගාමිනේ දැස්වල ගන්න කර්මයන් මේ ඇතම් විපාක නැතු නැදෙන්නේ නැතු යනවා. ඒකට කියනවා අත්සම්මන් නොදා ප්‍රතිසම්ම විපාකෝ. මෙන්න වර්තමාන කාලයේ සම්බන්ධ හතරාකාරී දේවල්. ඊළඟට අනාගතය ගැන දෙකක්. භවිෂ්‍ය කර්මම් භවිෂ්‍ය කර්ම විපාකෝ. මාතු භාවයන්ගේ කර්ම රැස් වෙනවා. ඒක විපාක විදිහට සිදු වෙනවා. ඒක ගම්මිති කම්මං බෞද්ධ කම්ම විපාකෝ බෞද්ධ කම්මං නිරවෘත කම්ම විපාකෝ මත භාවයේදී අපි කර්ම රැස් කරනවා ඒකම මුලියයි ඒක ගම්මිති කම්මං නිරවෘත කම්ම විපාකෝ දැන් අනාගතයේ දෙකක් කියනවා සිංහ ආකාරයෙන් දෙකක් කියනවා මෙන්න මේ විදිහට කර්ම විභාගය ගැන අපි සලකා මතක සබා ගන්නවා ඊළඟට සලකා බලන්න ඕනේ කර්මයේ කර්මයේ කියන්නේ මොකක්ද කියන්නේ මෙසේ කියලා අපි මේකේ මොකක්ද මේ කර්මයේ කර්මය කියන්නේ. චේතනාව විච්ඡේදයේ සම්මන් වදානේ හේතේත්වා හේතේත්වා සම්මන් කරෝතේ කායේන වාචාය මනසා. මේ කියන කුසාලයක්. මානේ චේතනාවට කාර්යය කියන්නේ. චේතනාවේ සිතා වතා කයෙන් වශයෙන් සිටින් කර්ම දැස් කරයි. මේ කලි මේ දෙවි කියන්නේ. චේතනාව කියන්නේ මොකක්ද? චේතනාවට කියනවා අනුසංස්කාරය කියන්නේ. අභිසංස්කාර. දැන් අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා කියන්නේ පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, අනුඤ්ඤාවි සංස්කාර කියලා අපි කියනවානේ. මෙන්න මේ අභිසංස්කාර කියන එකයි වේදනා කියන්නේ. මේක සිලෝම සිත්වල පහළ වෙනවා. සිලෝම සිත්වල පහළ වෙන දෙයක් තමයි වේදනාව. සිලෝම සිත්වල ඒ අසුනාවෙන් පහළ වෙන චෛතක ධර්ම හතක් තියෙනවානේ. සෞරව සිත් සාධාරණ මොනවාද? සත්‍ය වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මනිකාර මෙන්න මේවා ඒ හතර වෙනවන චේතනාව කියන නිලයේ චේතනාව තමයි කර්මයෙන් දැනෙන්නේ ඒතකොට දැන් එහි තියෙනවා ලෝකෝත්තරිතේ අට සත්‍යයෙන් අපි තියාගන්නම ඒවා ලෝකෝත්තර නිසා ලෞකික වශයෙන් තියෙන අසු එකක් වෙනවා මේ ලෞකික සතු එක අපි හතරට බෙදා ගන්න ඕනේ. කොහොමද බෙදාගන්නේ? කුසලයෙන් 17යි, අකුසලයෙන් 12යි, විපාකයෙන් 32යි, ක්‍රියාවෙන් 20යි. සියල්ල 81යි. එතකොට දැන් කුසලයෙන් 17න් චේතනාවේ තියෙනවා. අකුසලයෙන් 12න් චේතනාවේ තියෙනවා. විපාකයෙන් 32න් චේතනාවේ තියෙනවා. ක්‍රියාවෙන් 20න් චේතනාවේ තියෙනවා. නමුත් මේක බෙදෙනවා ඔය නම් හතරටම. කුසල හේතනා 17යි, අකුසල හේතනා 12යි, විපාක හේතනා 20යි, ක්‍රියා හේතනා 20යි. එයින් විපාක හේතනා කියන්නේ අමුතු විපාකයක් මතු ලැබෙන්නේ නැහැ. ක්‍රියා හේතනා කියන්නේ අමුතු විපාකයක් මතු ලැබෙන්නේ නැහැ. මතු විපාක ලැබෙනවා නම් ලැබෙන්නේ කුසල විපාක 17යි කුසල ක්‍රියා කුසල චේතනා 17යි අකුසල චේතනා 17යි කියන්නේ මෙන්න මේ විචාරය. මේ විචාරය කියන තමයි මතු මත විපාක දෙන කර්ම බවට ඇතුළේ ද්‍රශ්‍යයේ පත් වෙන්නේ. ඒකෝට එනිදී අපි සලකා බලන්න ඕනේ තවත් ලෙස යම් දුකේනවා. පස්හාන ණයකට මේක අනුව මේක දෙකට බෙදෙනවා. සහජාත චේතනා නානාස්කලක චේතනා කියනවා. සහජාත චේතනා කියන්නේ සිතත් එක්ක එකතු වීමක් මේ සායෝගය දෙනවා. එතකොට චේතනා 81ම එකට අයිති. සිත 81 චේතනා 81 සහජාත චේතනා ගණයට යටෙනවා. ඒ මොකද? කුඹුරක් කරන දෙවියා තවත් පිළිගත් බෙදනවානේ කුලේ කඩුවක් හරි අත්දවකාරයන් හරි බෙදනවා. කුඹුර වකුණන්නේ නැහැ, කුඹුර ගාන කපන්නේ නැහැ, පොළ මඩවන්නේ එතන යොදවනවා. තනියම කරන්න බැරි වැඩක් ඒක. ඒකවල කුඹුරින් නියමනය කරන්නේ. දැන් ගොයන් කපින්න ගැන බැලුවොත් ගොයන් කපනකොට කුඹුරින් නියම ගොයන්ට සලාගෙන යනවා. වැඩට සහභාගී නැත්නම් බත් බුලක් දෙනවා. උනන්දු කරනවා. තමන ගොයන් කපන අනිත් යාළුවා ගොයන් කපනවා. කඩ දෙකක් කරනවා. වරු සර්මාංශ සාලාවක ජේෂ්ඨ වරිමාත්මය තමම වරිකම් කරනවා අනිත් අය දවස් වැඩ කරවනවා එවැන්ගේම පාවිකාලාවක මුල් ගුරුතුමා ප්‍රධාන ආචාර්යතුමා තමම උගන්වනවා අනිත් ගුරුවරුන්ලා ඉගෙනීම කරවනවා අන්තිමේ සිංහ කර්මයේ සිංහ නායකතුමා තමම ඉගෙන ගන්නවා අනිත් ගමේ ඉගෙන ගැනීම යොමු කරවනවා මෙන්න මේ වාගේ දෙහිත ක්‍රියාකාරීත්වයක් දෙගොල්ලන් ක්‍රියා කරනවා චේතනාව කියන සැරේ. අන්න මේක කියනවා සහජාත චේතන. එකට ඉදීම වශයෙන් එකට වැඩ කරන ප්‍රතිචාරික ධර්මයන්ද සංවිධානාත්මකව ක්‍රියා කරනවා. ඒක තමයි චේතනාවේ ස්වභාවය සංවිධානය. ඒක තමයි සංස්කරණය කියන්නේ. සංස්කරණය සකස් කරන්නේ. ඒතකොට මේ චේතනාව ඒ විදිහට විපාක සිත්වල ක්‍රියා සිත්වල ඒක උපදින වශයෙන් ඒකට උපදින සිත් ඡායතන ධර්මයන්ට සම්බන්ධ වෙනවා. ඊළඟට නානා සංකේතනා ප්‍රණෝදයි. අකුසල චේතනා 12යි කුසල චේතනා 16යි කියන විචාරමයේ චේතනා විචාරමයේ මතුපාක වීමට සමර්ථ වෙනවා. අන්න ඒක තමයි නානා සංකේතනා කියන්නේ. මතුපාක වීමට සමර්ථ වෙනවා. දැන් අපි කියවනේ විත් ධම්ම වේදනීය, උපකාර වේදනීය, අපදාපන වේදනීය ආදී වශයෙන් විපාක කීමද සමර්ථ වෙනවා. එවාගේම ගාමික ආසා ආසන්න ආසීර්ණ කටක් ආදී වශයෙන් විපාක කීමද සමර්ථ වෙනවා. එවාගේම ජනක සස්සම්බක උපසීල කුසාතක වශයෙන් විපාක කීමද දීපත් වෙනවා. අන්න ඒ විදිහට නාම ආසනක චේතනා කියනවා. ඒක උදැන්නේ මේ චේතනාවේ තියෙන ගලගත්කම අපි හොයාගන්න ඕනේ. මොකද මේ චේතනාව නිසානේ සියලුම කර්ම රැස් වෙන්නේ. දැන් අපි චිත්‍රයක් අඳින කෙනෙක්. චිත්‍රයක් අඳින කියලා හිතේ චිත්‍රය අඳ ගන්නවානේ. හිතේ චිත්‍රය අඳ ගන්නවා අඳගෙන තමයි අද්දාසු කරේ නෑන කරේ දිට්ඨිය කරේ චිත්‍රය අඳින අඳින. ඒ වගේ තමයි චේතනාව. කර්ම කරන්නේ විතර හිතෙන් මවා ගන්නවා. ඒ ඒ මේ පිළිමාවල හිතේ මවා ගන්නවා, සංකරණය කර ගන්නවා. ඒ මවා ගන්න හැටියේ කර්මයේ සිද්ධ කරනවා. දැන් බලනකොට පාන දැල්මේ කියන දැන් බුදු පාන දැල්නා ඉස්සරේ බුදු පාන දැල්මේ ක්‍රියාවලිය විදිහින් මවා ගන්නවා. පාන සිද්ධ කරනවා. පාන දෙලෙ පිළිසිදු දානවා. පාන වැටියේ සකස් කරනවා පාන දැල්නා. ඒ ක්‍රියාවලිය කරන්නේ ඉස්සරේ පිටින් පිටු අනේ සාධුනේ පිටින් හිතන්නේ විලා නැතේ චේතනාව. භාම දැල්ලේ ඉස්සතට පිටේ. එවාගෙන් දැන් බුදුන් වදිනවා. බුදුන් වහන්සේ හිතේ පිටින් බුදුන් යන්නේ මනවා ගන්නවා. පිටේ අරමුණු කරනවා. ඊට පස්සේ තමයි මේකේ බුද්ධ වන්දනා කිරීමේ ක්‍රියාවලිය තිබෙන්නේ. එවාගෙන් ධර්මදිනවා. ධර්මයෙන් විස්තරේලා ධර්මයෙන් ක්‍රියාවලිය හිතේ නැවි නැවි මනවා ගන්නවා. සාධුනේ කරන්නේ චේතනාව. ඉරිපස්සේ දත් දුරුතුව දත් බෙහෙත් ගන්නවා ඒ සුදුසු තැන කියනවා දත් නසුම ක්‍රියාව කරනවා ඔය වගේ හැම ක්‍රියාවකම පුරෝගාමී වශයෙන් ඉස්සෙල්ලම ඉතේ සංස්කාරණය කරන්නා තමයි දේශනාව ඒක නිසා පූර්ව භාගය දේශනාව කියන්නේ ඊළඟට තමයි ක්‍රියාවලිය සිදුවේ ක්‍රියාව කරනකොට ඒ ළඟ තමයි කර්ම විස්වාමන චේතනාව කියන චේතනාව සිදුවේ ඊළඟට ඒක නැවත නැවත පිළිසත් කරන කොට පස්සේ මේ අපරාධ මේ අපරිණිත නැහැසියට කර්මයේ සිද්ධ වෙනවා. දැන් ඒකෝට අපි කලකා බලන්නට ඕනේ මේ චේතනාව මුල් කොට ඇති කර්මයන් දැනගන්න කොහොමද කියන්නේ. මේක තමයි වැදගත් තැන. දැන් අපට අනන්තර අනන්ත වශයෙන් කර්ම රැස් වෙනවා. නින්දේ නම දෝෂයන් පටන් නැවත නින්දේ තනතුරු කරන හැම දෙයක් පාප කර්ම රැස් වෙනවා. මේ කර්ම රැස්වීම බොහෝ සෙයින් අභාරික පිට ඇතුළත් අයෝනිකව මනසකාරය නම් නිරන්තරයෙන්ම සිද්ධ වෙන්නේ අකුසල කර්ම රැස්වීම. තමන් ගන්න තමන් හිතන්නේ මම වැඩි කර්මයක් නෙමෙයි කියලා. නමුත් නිරන්තරයෙන්ම බොහෝ සෙයින් සිද්ධ වෙන අකුසල කර්ම චේතනායි තේ පහළ වෙනවා. එනිසා යෝනිකව මනසකාරය කියන නුවණ පුරුව කල්පනා කිරීමේදී පුරුදු කරන්නට ඕනේ. දැන් භාවනාවක් කිරීමේ පිළිවෙල මෙන්න මේ අර්ථයයි. භාවනාවක් කිරීමෙන් සති සමාධි ඥාන වැඩිලා. සති සමාධි ඥාන වැඩිම නිසා ඒකේ අරමුණේදී කුසල සිහිය පිහිටලා ඒක කුසල පැත්තට හරවා ගන්න පුළුවන් වෙනවා අරමුණ. අරමුණ ප්‍රසන්න අරමුණක් දාට හරවා ගන්නවා. මෙන්න මේක නිසා අද සති සමාධි ඥාන වැඩිමේ සිත පුරුදු කිරීම වශයෙන් භාවනාවක් අවශ්‍යයි. සමහරවිට හිතන්න පුළුවන් මේ විපාක වාද අපට නම් ලැබෙන එකක් නෑ කියලා. කවදාකවත් නොසිතෙන්නේ. ඒ කියන්නේ අපි නිශ්චිතයි. කොයි වෙලාවෙ කොයි විදිහ අපසු විපාකයක් වෙන්නේ දෙයිද? කොයි වෙලාවෙ කොයි විදිහ කුසල විපාකයක් වෙන්නේ දෙයිද කියලා කිසි කෙනෙකුට පෙර ගමන් කල්පේ හේතු කරගන්න අපහසු වෙනවා. දැන් පසුගිය බුදුආපෝල පසලොස්වා පොහොව දවසේ භූමි ජලයෙන් සිදු වූ කර්ම විපාක කිසි කෙනෙකුට කල්යතු හිතා ගන්න බැරි වෙනවා. සමහර භූමි නාන්න කියන සමහර භූමි මාර්ගය හොයන්න කියන සමහර භූමි ලක්ෂණ බලන්න කියන සමහර අනුමීතේ වැඩකරන ඉඳලා එක පාරකම යට වුණා. එක පාරකම යට වෙන තරමට විපාක වාරයක් ඒ ඇත බලකෑවා. එයින් ජීවිතාවයේ ආයතයේ ඒක උපස්සම්මත මොකද ධාතු කාර්යයක් බව විපාකයක් බවට පත් වෙනවා. උපඝාතක කර්මිකාකෙන් බවට පත් වෙන අය සාක්ෂ්‍ය වංශිකයන් සිද්ධ වෙච්ච විපාකවාරේ වගේ. සාක්ෂ්‍ය වංශිකයෝ පෙර ජාතියක ගංගාරම් කලින් තේරවත් වශයෙන් මාළු ගාමී සුද්ධ දැන ඇතුළේ කර්ම රැස් කරගන්නවා. විශාල පිටක් ඒ අතර ඔවුන් මාළුගාන අතරට යදින් මාළු අල්වා ගැනීමට වතුරට මත දැම්මා. වතුරට වතුර දැල්වීම නිසා ගාස්කාරයක් මාළු දැරිය ගොඩ වුණා. ගොඩ ගාට කිප වුණා. ඒ මහත්මේ නිසා මේගොල්ලෝ බොහෝ කුසල කරගෙන ඇවිල්ලා සාක්ෂි වංශකයන් ඇතුලේ පහළවත් වුණොන ජීවත් වූ නම බුදුරජාණන් වහන්සේගේ ඥානසිල පිටදා සම්පන්න වූ නම ඉතිේම බලාපොරොත්තුවක් ඇතුලේ සිටි ඇතුලේ විදුලක කුමාරයාගේ සමුදායකත්වයෙන් ඝාතනයටපත් වුණා. අර එකට කර්මය කරලා ගත්ත ඔක්කොම ඒ මරණය හරිත මරණයට පත් වෙනවා. අන්නේ අපනාකාරයේ කර්ම විපාකයන් අරිම විපාක දුන්නේ නැහැ. ඒවට කියන උපඝාතක කර්ම කියනවා. ඒ සම්මේ විදෝධක කුමාරය ඇතුළු ඒ මහා අපරාධය කළ අය ආපස්සේන ධනකෙදී අතරේ ගංගාවේ මුහුණුපත් වුණා. කොහොම ආවස්ථාවක් ඉහළ වනම් ඉහළ මේ හිමවතට විශාල ලක්ෂාවක් යනවා ගලාගෙන යන මහා ජලෝකෙදී ඒ පාපකාරීන කරපු කොම මුදිරිය අන්න බුද්ධ ධර්ම විපාකයක් කරගන්න හැටි ඊරපරාදී වූ පිරිසකට අපරාධ කළ නිසා ඒ මොහොතේම බුද්ධ ධර්ම විපාකයක් ක්‍රියාවට ලැබෙනවා ඒකත් කර්ම උපත්යෙන් කර්මයෙන් කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ නැත්නම් ජීවත් වෙන්න තව ආයත පිළිදී ඒ අපරාධය කරපු නිසා ඒ ඇත්ත ඔක්කොම මහා මේකට දිවිලා. ගම් වතුරට දිවිලා. ඔය වගේම අර බලි යද්දී ඒකනත් සෝර මුද්දක තියෙන බල්ලන් පුරවරාගෙන ගමයන් කරන ලද්දේ. කරත් නෝද ප්‍රදේශයේ පිටිසර ප්‍රදේශයේ එක්තරා බුදුන් ස්වාමීන් වහන්සේ නමක් ආරණ්‍ය වැඩ ඉන්නවා. පින්නපාතේ ආරණ්‍ය පිටාතලා ධම්මාවිත වඩිනකොට ඉස්සරහට බාම්බුලා මේ යද්දා. මේ යද්දාගේ ඉතින් අනුස්සස් වුණා. කාල සංවේදයක් අදලා ආයෙත් මොළේ කියලා ඉස්සරහට කරගෙන වනාන්තරේ ඇවිල්ලා. දවල් කාලේ මුළු ඉන්නේ මහන්සියලා දාගේ දාගෙන බලේ කිරුවා කිසිම ළමෙක්වත් නැදෙන්නේ. ආපහු එනකොට මේ ජිමවත් ස්වාමීන් වහන්සේ ගමේ දෙන්න පාස ලබාගෙන රැඳලා අධ්‍යයන කොටය ආරම්භයට වදිනවා. හරියටම අද වාගේ ඉකදාට මේ යක්ෂයන් විතක් විතගාන්න බැරිව බල්ලා කුට ගෑනවා. ස්වාමීන් වහන්සේ දුරගෙන ගිහිල්ලා බහ කරගන්නවා. බඹයක් වන්න ගහක් නැගලා අත්තට අත්තට එල්ලගෙන තවත් අත්තට දෙපා කියලා මෙතන ඉන්නවා. ඉවජමතේ ඒ කයට ඉතලෙන් අනිනවා. ඒ කය විසිනුට අනිකට වෙනවා. ඒ කය නොවම මාර්ගයේ මාර්ගවත දෙපායට යන අනිමින් වේදනා කරනකොට ස්වාමීන් වහන්සේ සූරාස වහන්සේ දරුවෝ සූර ගැල්ලලා ගැටෙනවා. ගැටෙන්නේ ගැද්දා ඇඬගෙන ඇඬගෙන. බල්ලු ස්වාමීන් අමුරු ගැටුවා කියලා ගැද්දා කෑවා. මිනිස්යාගේ අතපතු විතරයි ඉතුරු මේ බල්ලු කෑවා. ආමුරු විසින් උදේ ඉඳගෙන බලනවා. පස්සේ ටිකක් නිවියක් කරගෙන බණ්ඩන්ත දීතු කරා බල්ව දීුවා. ඉතින් ස්වාමීන් වහන්සේ සැකයක් ඇති වුණා අනේ මම නිසා මේ මිනිස්සු යන බණ වෙන්නේ. අර ඉරිත් සූදාත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් එහා මේ ස්වාමීන් වහන්සේ මට මේ විදියක් වුණා මම නිසා මිනිස්සු මැරුණා මගේ සීලේ සහායක් වුණා. නැකම නැහැ ඔබ සහායක් නැහැ ඒ නිසා මතා කරලියක් නෙමෙයි. ඒක නැත්තා කරගත්තේ උඩුලකට ජීවිතයක් ගන්නකොට තමන් දුනෝලට දෙන්න එනවා වාගේ වරදක් නොකළේ නෝත වරදක් කරන බැරිනම් දෙක ගන්න විපාකයක් කොහොමද ඉන්නේ අන්න ඒකට කියනවා ප්‍රයෝග විපස්සය කියලා ප්‍රයෝග විපස්සය නිසා අපිට විපාකයක් ඒ කුංජලයට නිමිතිද උනා ඔය වගේ අතීත කර්මයන් විපාක මුල්‍යවාන මොනතර අසුදුමද ස්වාමීන් වහන්සේලා හත්නලා බුදුරජාණන් වහන්සේ දකින්න දුරස්ත කලාවක් කලාවකට දෙනවා ගමේ යම පිළිතුරාවන වළඳලා ඒ ඒ සංගුල නැවතුණු ගාස්න කාලේ ගෙවමින් එනකොට තව එක දවසක යන්නේ තියෙන ගමනේදී සේනාසනයක රැඳෙනවා. ගල්ගෙනක මේ අස්මන්නට ආසන ලැබුණා. ගල්ගෙනේ ස්වාමීන් වහන්සේලා රාත්‍රී කාලේ රැඳුණා. විශාල ගලක් පෙරලෙමින් ඇවිල්ලා ගල්ගෙන දොර වහගත්තා. උදේ වෙනකොට දොර අරගන්න බෑ. ඒ විහාරස්ථාන ස්වාමීන් වහන්සේලායි ගායකවරු ඔක්කොම සිටියලා මේ ගල් කරගන්න බැලුවා දවස් හතක් එයා කරලා කරලා ගන්න. දවස් හයක්ම ගතවලා කරලා ගන්න බැරි වුණා. හත්වෙනි දාසේ ඉඳේ එනකොට ගල ඉඳේන කරලා ගියා. අර ස්වාමීන් වහන්සේලා ගාගෙන කොටු වෙනවා දෙන හතක් ආහාරව බොහෝම දුර්වල වෙලා. මේ වෙනත් ස්වාමීන් වහන්සේලා දායකවරු කෙසේලා ස්වාමීන් වහන්සේලාට කඩ වතුර පොවලා පොවලා බොහෝම පහ අපහසේ නම් ගොඩනගා ගත්තා. සමිත කරවගත්තා. ගිලෙන් දිවිතියක් එසේ ඝාතනය ගත කරලා ජේතවනාරාමයට ගියා බුදුරජාණන් වහන්සේගේ මේ යන විස්තර ආගන්න. තවත් ඒ වගේම විසුණු වහන්සේලා පිළිකම් දුරස්ස පනාවට කුඳර එනකොට එක්තරා සාමාන්‍යක පිළිද පාරේ ලැබිලා ආසවතාලාවට. මිනිස්සෙක් කියලා වඩා නිරල බණ අහනවා. පොතනම් දාන වේනවා. දාන වේනකම තෙල් ගඩිවක් කරනකොට මිනිහාගෙන කුසියේ වාහනේ තිබුණු පිළිතුරු කරන්නක් දැන්නේ අහමට වුණා මුලදෙන. ඒ පිළිතුරු කරන්න අහම විද්‍යාවට කරන කපටෝගේ දෙවිය ජගත්ලා අපුණා නැගලා ගන්න. මේක බාරාම කියන සමහර ස්වාමීන් වහන්සේලා හරිම සංවේදීකපත් වෙනවා මේ මේ කපට ආපේ දේවල් ආරක්ෂාවක් ඇති වුණා මේ ගහකුදී මේ මේ පරිලෝකය යන්නේ මේ මොන කර්මයක්ද කියලා අහගන්න ඕන කියලා ඒක දෙක හිතාගන්න. තවත් මේ දවස්වල පිළිවිලක නැරෙන්නේ ගමනක් යන්නේ ස්වාමීන් වහන්සේලා දේශනාරාමයේ තියෙන අසනමගදී කරන මුහුදු යාත්‍රාවකදී මුහුදේදී ගමන නොකුණා. ඉතින් නැවතත් මේ මොන හේතුවක් කියලා මේ දෙන්නේ විතරක් නැබැලුවාම යාත්‍රි හේතුවක්වත් වෙන වෙන හේතුවක්වත් පස්සේ කාල සංකලාපය කියන්නේ. තුන් වාරයක් මේ කාල සංකලාපය යටනේ කපිතාන්ති දිවිදේ. පස්සේ කපිතාන්ති වුණා එක්කෙනෙක් නිසා නිසා විපාකයේ දෙක අනුකූල දාන්න බෑ. ඒ නිසා ගැටි නෝනියක් ඔය කාන්තාවගේ ඔය බිරිඳගේ දෙක බැඳලා මට දෙන්නේ නැති වෙන මොහොත දාන්න. මේක බලන්නේ කියලා ස්වාමීන් වහන්සේ. මේ තරම් කරුණ සූමත් කාන්තාවක් විතරුනේ ආගේ මුළු දාන කිව්වා. ඊට පස්සේ කියන්නේ මම ආශා කළා දුක් වුණා කියලා කටපාඩම් කරගන්න මේ මොන කර්මයක්ද මේ කියලා අහගන්න කියලා. ඒ සාකච්ඡාව තුළින් එක දවසේ බුදුරජාණන් වහන්සේ සමෝපේත දැනෙනවා. ඉතින් අපි පිළිගන්නේ මේ සේවයේ ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේගේ ක්‍රියා කරනවා. අර හත්දාකත් තුසේ ගල්ලෙන් කොටු වෙලා ඉන්නේ මේ හත්දෙනා වහන්සේ පූර්ව ඥාපනය කරගත්ත කර්මදුන් පාපය. පෙර ඥාපනයේ අධ්‍යයන ලොකුලමයි. දවස් හතෙන් අතෙන් විශේෂ ප්‍රවේශ වල සම්පූර්ණ නිවක ගවයන් දක්වනවා. ඉතින් දවස් කුමාරට සලමේ ඇති වෙනවා දැකලා මරණ වේදනාවක් නැතිව මේ සලගියා නැවත එන හැටි බලන්න අර හුඟක් සිවිල් යනවා. සමකොළ මූල් වලින් නැහැපා. හැබැයි ආපහු මෙතනට ගාලා දාන්න කියලා හිතාගෙන නෙදී. නමුත් කෙනෙකුට ආපහු අමතක වුණා. ඊළඟ දවස් හතකින් මේ පැත්තට යන්නේ. යනුවෙන් මතක් වෙනා මොහොතක් සුදු ජීවිත කළාම සමගයා අඩු වෙන්නේ විපාකෙන් බොහෝම දුරවල වෙනා නිවේ මුලට ඇදි වෙලා ඇදිලා මැරෙන්නේ නැහැ. දවස් අටක් සමගයා මේ අහවල කරන පිළිසි පාපය නිසා මේ අද්දුනාට 14 වාරයක් ආත්මභාව 14 වාරයක් දවස් අට දවස් අට බැදීම අවදි වෙලා ඉඳි සිද්ධ වෙනවා මේ 14 වෙනි වාරය. ඊළඟට අපුරුණිය දෙන්නේ ගිනිගත ප්‍රතිරු කරන්නක් ඉතිනා නැති රැකීමට හේතුව විසුණු වාසලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහන්නේ කපුරුවා මේ දීර්ඝ කාලයකට ඈත ගොවි මේ ගොවියා කියන බොහෝම හොඳ ගවයෙක්. බොහොම ලක්ෂණයි නමුත් ගවයන් සම්බයි. ගියේ ඒ තැන වැතිර ගන්න. සීතාන්දගියත් නගුලේ වැදලා හිටියත් එතන වැතිර ගන්න. එවාගේ මේ කරත් යන වෙලියක් වැටෙද ගන්න. කොයි වෙලාවකවත් ගවයන් ක්‍රියාකාරී වෙන්නේ නැහැ. ගවයන් සුකුමා ගන්න බෑ. බොහෝ විට ගවයාට කවම. කොළමණ්ඩලන්නේ ගවයා විතරම කොළබඩවල යටද ගන්න. මේ තරම් අනසයි ගවයා. වාකමේ ගොවිය මොකද කෙරේ තේන්ති ඇදෙන්න බලවත් ව්‍යාපාරිකක් පහල වෙන මේ අරකාරියගේ පුරාම පිළිතුරු හිතුවා. විදුරුවකලා විදුරුවා. ඉදිරියටලා කිසිම පාප වෙන නිසා මොකද සිද්ධ වෙන්නේ? අපායේ දෙකින්ම ඉඳලා ආ ප්‍රභාව කීය ගින්නෙන් කියලා නේද? මේ කියන්නේ මාර්ගය සහගරයි. ඊළඟට අර මොහොතේ ගන්න වෙන්නේ අභිකාරණ දිගට කරගත් අන්තරේ මොකක්ද කියලා. එතන සඳහන් කළා පූර්ව ජාතකයේ කොයි දිනේ ගොවිතැන් වල ගොවි පවල තමයි. ඉතින් මේ විතර අදන බලයේ තියෙනවා. මේ බණ හරියට ආගමනේ මේ ගුරුවරයෙක්. ඒ පාස්කාරණ විලාකේ. ඉතින් යන්නේ කරගෙන බල්ල පස්සේ වෙනවා. කඩේට ගියාම බල්ල පස්සේ වෙනවා. කුඹරට ගියාම බල්ල පස්සේ වෙනවා. නාමයේ ගියාම වෙනවා. යන්නේ නැව පස්සේ වෙනවා. උත්තරේ වෙනවා කය. බොහෝ ආගම බලන ග්‍රහණය වෙනවා ඒ කය. ඒක නිසා ධර්ම මිනිස්සු සරතම දෙකේම ගල් යන්නේ. ඔය කියන වචන විතර ලැජ්ජාව නම් උපාසකාම කුලකෙල එක දවසක් තමන්ගේ ස්වාමියා කුමරේ වැඩ කරනවා කැඳ කල්ලියක් හදාගෙන යනකොට ධනවතු කරගෙන ඉන්නේ. බල්ලන් පාතුනවා. බල්ලන් එන්නට ආවේ. ඉතින් ස්වාමියාට කඳ අවුල් කවල කවලා ඒ කටුන් නිසා පුසප්පයක ලාපස් ගෙදරේදී ලොකු වතුරක් දක්වනවා. ඉතින් මේ කලේ නැත්නම් කලබා අදිනේ කෙරේවා යන්නේ. යන්නේ පුළුවන් එකකොන අර නම් එක්කොන ඒ කලේ දැදලා එක්කොන බල්ලගේ දෙන්න බැලුවා කීටි කරුවා වතුරවා. බල්ලා ඉතින් වතුරේ ගින්න මැරුණා. මේ පාපේ නිසා අපායේ දුක් විඳින විඳලා ආපාර කීයක මේ වාගේ ජීවිතේ නැති පිළිතුරුලා. මේ සියලු වාගේ තියෙන පහදා. තව ඒක තවත් ඔයාගේ උපාදවල පිළිතුරු. ඒ කාරණාවලම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේලාද ස්වාමීන් වහන්සේලා අන්නායන් තුළ ධර්ම දේශනාවක් කරා. නංචලේ සමුද්ද මැද්දේ නංගතාතං විරං සමිස්සේ නරිඤ්ඤේතෝ ජගති පදේසෝ යත්තක්ඛිතෝ මුංසේ පාප කර්මාති යම් තැනක පිටිකලේ පාප කර්මයෙන් මුදෙවිලා එවැනි පාපකාරී නිදෙවිද අහස වේවා. ගල් පරිවර්තය සැත වේවා. මහා මොහේවා ඉඩක් නැහැ. හැම තැනකදීම කර්මයේ ඵල දෙනවා කියන එක සාධාරණී කර්ම විභාගයේ සම්බන්ධ දේශනාවක් කරනවා. ඒ ප්‍රසාදේ සමුදේගේ තැනදී මේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් වෙනම සෞඛලෙක්නස අරිහත්යෙන් පස්සෙනවා. අපේ බුද්ධ බුදුරජාණන් වහන්සේ බුද්ධ ජීවිතය ගැන බලන්නේ බුදුරජාණන් වහන්සේටද මේ තරම් පාරමී සම්භාවයෙන් නිමිතේ වූ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තිය විමුක්ති ඥානයෙන් උත්තරීය කරලෝ අසල සම අස්තතුල අස්තල භාව අපට කුංගල ආදී වශයෙන් ගුණ සම්පන්න වූ ඒ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට කර්මපාක කර දුන්නා කියන්නේ සුබ්බකම්ම පිළිවෙත් ප්‍රසදාමේ බොහෝම ලක්ෂණ පිළිවෙත්ව දක්වලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 6ක් ඉන්ද්‍රාසන විතරක් ක්‍රියා කරන සිද්ධවලේ කර්ම ස්වාමීන් මොකක්ද කියන්නේ? පාසල බුදුසසුනේදී ජෝතිපාල මානවන්ද බොහෝම උසස් බොහෝම නැනව බොහෝම ධනව බොහෝම කීර්තිම උසස්ම වංශිකය සාක්ෂණ කෙනෙක් මානවන්ද. මේ හිමිතේ නියම් ගන්නවා. ඒ විහාර ගමනේ කිය දකුණාන කුම්භකාරකම. දකුණාන කුම්භකාරකම අනාගාමී මාර්ගඵලාදී ආරක්ෂාවලදී. දෙමෝපියෝ දෙන්න අනුගමනය. දෙමෝපියෝ දෙනාට සත්‍යාන කරන්නේ නැතුන ගංගානම් ගංගා අතබල ආශ්‍රමයක් කරවලා කාමෘතරලක් යන වාස්තේ සැකේ සමුප්‍රීත වස්තුවාරු සත්‍යාන කරනවා. එක දාසක් තමයි ජෝතිපාල මානක කුමාරකට ගිහිල්ලා බොහොම හිතනිකර බැරිමින් ආරාධනා කළා. මිත්‍රයනේ මම ආශ්‍රමයක් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය වඩාගෙන ලෝකස් ධාරණය කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහේ ගුණ සම්පන්නයි. අපි දකින්න යන්නේ. ඒතකොට ජෝතිපාල මානවකගේ ඉසමුළු කරගත් සමග කතාවම ලක් හැදෙනවා සමරේ බුදු වේක පාඩියක් නෙවෙයි. ඔක බොහොම දුෂ්කර දෙයක්. ඔය බඩු දුක් කෙනෙක් කියනවා. හිංසාවක් ආරාධනා කළා තුන් සැරේම වචන කිව්වා. ඒ කියන්නේ අපිට පිටින්නේ ඊළඟට රටේ කරණ කියනවා අපි යම් ගමකට යනවා කියලා. ඒක නිසා හිතුණා. ගමන නාමයේ කියන්නේ මේ දෙන්න එකට නාමයක් කැප නැහැ. රටේ කාර්යය වාක්‍යයෙන් මහත් වෙනවා. එනිසා ඉස්සර වෙලා යෝධපාල මානව කුමාර ගාවේ යන නැහැ. නාම ගොඩෝනාට පස්සේ අඳුන් මාරු කරන් ඉස්සෙල්ලම කියනවා මේ ළඟම ළඟාවේ ආශ්‍රයේ තියෙනවා කියලා බලන්න. අර වගේ කුල් සැරයක් ආරාධනා කරලා කුල් සැරේම ප්‍රතික්ෂේප කළා. දැන් හය වාරයක්ම ප්‍රතික්ෂේප වචන ප්‍රකාශ වුණානේ. ඔන්නේ කර්මය බලන්න. හැබැයි ගතිකාර කුම්භකාරකම රෝම ඥානවන්ත කෙනෙක් දැවෙන්නේ යෝධපාල මානව තුමා උපායන උකරගෙන ගියා. ගියලා යන්නේ දෙන්න. හැඳින්වීමක් කළා. බුදුරජාණන් වහන්සේ දානමානේ ඊළඟට බුදු වෙන බෝසත්යන් වහන්සේ කියලා සුදුසු ධර්ම දේශනයක් කළා යෝතිපාලමාන උතුමා පරිවිලලා හේතුක දානමේල ඥානමිත්‍යා ලාභමේල මතු බුදු වෙන කාරක 24 වෙනි වරක යෝර්ණ පසුන් දැන්නා මේ තරම් බුදු වෙන ඉස්සේ උත්සමයන් වහන්සේ නමකට එදා මාන්නාදිකම නිසා මේ අකුසලයේ සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේට අපහාසයක් කළා ඒ ආහාර උපවාද කර්ම නිසා තමයි අවුරුද්දක් තිස්සේ මහා දුක්ඛයක් ක්‍රියාවක් කරන්න සිද්ධ වුනේ. ගැන්නේ කර්ම උපාද වල ඇති දුේන්නාව විපාක දුන්නා. ඒ වගේම මුන්නාසේ බුදු වෙලා ඉන්න කාලේ සුන්දරික පරිද්දාධිකාරික දේවාලයක් දෝෂාරෝපණයක් ලක් වුණා. සිංහලානුකම්පා දෝෂාරෝපණයක් ලක් වුණා. එවාගෙම දෙව්ලක් තුනුන් විසින් ගල් කරන්නේ හේතු කොට ලක්ෂණ විපාකෙන් ලක්ෂණ. ශ්‍රී පාදයේ ගල් කලිමක් ඇති වුණා. ශ්‍රී පාදයේ දෙහෙත් කරන්නේ සිද්ධ වුණා. නාලාංගිකයන් මෙහි දෙමින් කරුණ දෙයක් වුණා. එවාගෙම සීමිත වේදනාවක් හිතේ වේදනාවක් බලපෑක් වුණා. හිතේ රුදාවක් බලපෑක් වුණා. තුන් මාසයක් යවරා ගහන්න සිද්ධ වුණා. 41 වෙනි වස්සාන කාලයේදී කක්කාපීකා රෝගයට පාත් වුණා. මේ කාරණා 12 කුණාරණ විපාක දුන්නා. මේ සමහර කෙනෙක් හිතනවා මේ තරම් උතුම් බුදුරජාණන් වහන්සේ කාරණා විපාක දුන්නා කෙනෙක් පිළිගන්නේ නැහැ නමුත් අපදාන කාලයේ සුභකාම කිලෝත් සාසදානයේ ලක්ෂණයට තෝරන්නේ. අනික බුද්ධ චරිතයේ බුද්ධ චරිතයේ සඳහන් වෙලා තියෙන මේ මේ අවස්ථාන බොහොම තේරුම් ගන්න ඒක නිසා මේක අරුණාට මුදුන්නට ඒ ලකාතවත් ප්‍රතික්‍රියාව කිරීම අපහසුයි. ඒක නිවිදේ කර්මපාපය ලෝතුරා බුදුනක් උපාක දෙන බව සත්‍යයි. ඒකෝ මේ කර්මපාප වලින් ජයගන්න කොහොමද කියන්නේ ප්‍රතිවිදාන වාක්‍ය තවත් සංගම බොහෝ තෙන් දේශනා කරලා තියෙනවා. අත්තිලිකේ සම්මන් කන්න කන් කම් කම් විපාකා. අත්තිලිකේ කම් කම් සුත්තං සුත්ත විපාකා. අත්තිලිකේ සම්මන් කර්ම සුත්තං කර්ම සුත්ත විපාකං අත්තිවිතරේ කම්මං අසන්නං අසුත්තං අසන්නා සුත්ත විපාකං කම්මං සම්මස්සය සංවත්තති මෙන්න මේ පිළිවෙල තෝරා ගන්න ඕන ඒ පළවෙනි වන්දනේ මුලේ උනේ කල් කර්මයක් වෙනවා කල් විපාක දෙයක් දෙවිවීම අකුසල කාරණා අත්කම්මං සුත්තං සුත්ත විපාකං කියන්නේ සුදු කර්මයක් වෙනවා සුදු විපාක දෙයක් ලෞකික කුසල කාරණා අර්ථ සම්බන්ධ සංඝ සූත්‍රම් සංඝ සූත්‍ර විපාකම් කියන්නේ ආර කුසල අකුසල දෙකම කරගන්නවා ඒ නිසා කුසල අකුසල දෙකේ විපාක වෙන දැන් කාර්යවාදී දැන් කාර්යවන්ත කුසල විපාකක් වෙන අකුසල විපාකක් වෙන අර්ථ සම්බන්ධ අසන්නා සූත්‍ර අසන්නා සූත්‍ර විපාකම් කර්ම සම්ප්‍රයය සංවත්ති මෙන්න මේක තේරුම් ගන්න ඕනේ කලුකු දුක් නැති කලුකු විපාකක් නැති කර්මයක් ඒක විදපාතන කර්මයක් කියනවා. එහෙම කරදරේ. ඒ තමයි සත්‍යාරෝ සතිපට්ඨාන, සත්‍යාරෝ සම්මාපදාන, සත්‍යාරෝ විපාදා, පංච ඉන්ද්‍රියානේ, පංච බලානේ, සත්බොධංගා, අත්තංගෝ මග්ගෝ. මෙන්න කර්මයක් ඒක විදපාතන කර්මය. දැන් අපි බලනවා බලමු. දැන් අපි මේ සීලයට පිළිපියා. මනනවා. මේ පාළුවේ අපේ චිත්ත සංකාම තුළ ලෝභයක් නැහැ, දෝෂයක් නැහැ, මෝහයක් නැහැ. දැන් ඉතේ තියෙන්නේ අලෝභ, අදෝභ, අමෝහ කුසල මූලයන් රූපක ඇති කුසල චිත්තයේදී පරම්පරාවක් දැන් පහළ වෙනවා. ඒ කුසල චිත්තයේදී පරම්පරාවෙන් අපි ඒක හිතම ගන්නවා. සෝමනස්ස සාගත ඥාන සංකේත අසංකාරික දෙන හිතම ගන්නවා. ඒ කුසල චිත්තයේ කියනවා දුන්නේ ධර්මතා 34යි. ඒ ධර්මතා ශික්ෂාපරේ මේ කියන කර්මස්සේ පිණිස පවත්නා කර්මය කියන. ඒ මොනවද? ඒ ධර්මතා ශික්ෂාපරේ කියන සතිපට්ඨාන හතර. සම්‍යක් ප්‍රදාන හතර, ත්‍රිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බුද්ධාංග හතර, මාර්ගාංග හතර කියන. කොහොමද සලකාමාලෙන්නේ? ධර්මතා ශික්ෂාපරේ වල. නා ගමිර ධර්මයේ කියලා මේක අමාරුයි හිතන් දෙපා ඒකට වටහා ගන්නට ඕනේ. දැන් මේ වෙලාවේ ඉතිරෙන්නේ පක්ෂ වේදනා සංඥා චේතනා ඒකාගතා දී කින්දිරේ මනසකාරය කියන හතරයි විකාරක විචාර අභිනෝක නිර්ය පිහිටි සංග කියන හය දහතුනයි සද්ධා සත්‍යේ නිර්ය ඔත්තප්ප අරෝභ අදෝස සක්න මග්ගතකා කියන හතරයි කාය පස්සම්බි චිත්ත පස්සම්බි දේශායි කාය නමතා චිත්තනමතා දේශායි කාය නමතා චිත්තනමතා දේශායි කාය සම්බන්ධතා චිත්ත සම්බන්ධතා දේශායි කාය දුකතා චිත්ත දුකතා දේශායි පාපමතා චිත්ත පාපමතා දේශායි කාය දුකතා චිත්ත දුකතා දේශායි පඤ්ඤුදියයි වන්න මෙතන කියවන ඔක්කොම 33ක් පිටත් 134යි මෙන්න මේ ධර්ම පිටතරේ තියෙනවා පඤ්ඤුදියයි මේ පරිහිඳුවේ තමයි සම්මා දිට්ඨි. මේ සිත් අතරේ තියෙනවා විතර්කය. මේක සම්මා සංකල්පය. මේ සිත් අතරේ තියෙනවා වීර්යය. ඒක සම්මා වායාම. මේ සිත් අතරේ තියෙනවා සතිය. මේක සම්මා සතිය. මේ සිත් අතරේ තියෙනවා ඒකාග්‍රතාවය. ඒක සම්මා සමාධිය. දැන් ඒකෝ හේතු ධර්මතා පහ කොතනද හැදෙන්නේ? සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මාර්ගාංග වශයෙන් ඔතන තියෙනවා පහ ඊළඟට දැන් අපි මේ කතා කරනවා කෙලෙස් සාධිකාරය කියනවා නමස්කාරය කියව සීල සමාදාන ඒ අලංකාරවලදී වචන පාවිච්චි කළා උසාවාදයෙන් තොරයි විචින වචනෙන් තොරයි කල්ප වචනෙන් තොරයි හිත වචනෙන් තොරයි අනේ සම්මා වාචා ඊළඟට දැන් අපි දෙපාර්ශ්වයෙන් කාය සංවර කරගෙන වාඩිලා ඉන්නවා මේ ස්කන්ධ නෙමෙයි. ඒක කියනවා සම්මා සම්බන්ධ. ඊළඟට අපි මේ ගත කරන මොහොත බොහොම පිළිසුදු සිතින් ගත කරනවා. සම්මා ආජීව. මෙන්න මාර්ගාංග අටක් මේ කාලයක් එන්නේ පහළ වුණා. ඊළඟට දැන් අපි සම්මා සතිය කියන තැන දැන් අපි කාමතුරුවගෙන ඉන්නේ. අන්න කායානුපස්සනාව. දැන් අපේ සිතේ සෝමනන්තයේ සිහියෙන් යුක්තයි. අන්න වේදනානුපස්සනාව. දැන් අපේ සිතේ සිහියෙන් යුක්තයි. අන්න සිතානුපස්සනාව. දැන් අපේ සද්ධා ප්‍රඥාවෙන් සෑහෙන ධර්මය සිහියෙන් දිස්සාවේ. අන්න ධම්මානුපස්සනාව ප්‍රතිපත්තාන අපිට තියෙනවානේ. දැන් මේ වෙලාවේ අපේ සිතේ නූපන් අපතා නූපදී යනවා. අන්න පළවෙනි සම්‍යක් ප්‍රදානයි. උපන් අපතා විශේෂ විවස්තන. අන්න දෙවි සම්‍යක් ප්‍රදානයි. නූපන් කුසලයෙන් අලුතෙන් අලුතෙන් පහළ වුණා. අන්න තුන්වෙනි සම්‍යක් ප්‍රදානයි. වාගේ උපන්න කුසල දෙක තේරිතේ වැඩි දියුණු වුණා. අන්න හතරෙනි සම්‍යක් ප්‍රදාන සම්‍යක් ප්‍රදාන හතරක් තියෙනවානේ. දැන් අපි බලවත් කුසල ජීවිතයේ ඉන්නවා. අන්න ජීවිතේ පාඩේ. දැන් කුසල ජීවිතේ ඉන්නවා. චිත්තේ පාඩේ. බලවත් ඕනෙම ඉන්නවා. සම්යේ පාඩේ. බලවත් නුවණ ආභෝධයක් ඇති වෙනවා. අන්න මේමන් සයිරිකාගේ හතරක් තියෙනවානේ. දැන් මේ ගාන විස පාඩේ වල සබ්දාව තියෙනවා. අන්න සක්කායින්ද්‍රිය. ඊතර දුකෝ ගැන දිවි ප්‍රේරවා. දිවි ඉන්ද්‍රිය. ඊතර ප්‍රසන්න අරමුණු දීපන් කරන සතිය තියෙනවා. සති ඉන්ද්‍රිය. බණ ආරමුණු පිළිබඳව එකඟත්වයක් තියෙනවා. අන්න සමාධි ඉන්ද්‍රිය. බණ සම්පේදන ගැටෙනීමක් සිදෙන ධෝරේ තියෙනවා. අන්න ප්‍රඥා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය පහක් තියෙනවානේ. දැන් මේ වෙලාවේ අපේ සංකාරයේදී අස්සද්ධාවකින් යටවන සද්ධාාවක් වෙනවා. එනිසා මේ මෛත්‍රියෙන් නැතුව මේ තරම් උත්සාහයෙන් වාඩිලා ඉන්නේ අනේ සංඝා බලය. ඒ වගේම විශේෂයෙන්ම යටනෝන ගිරියක් දැන් තියෙනවා. අන්න ගිරිය බලය. අමතකීමේ යටනෝන සතියක් තියෙනවා. අන්න සති බලය. බුද්ධත්වයෙන් විතරෙන්නට එකලක්ෂයක් හිතේ තියෙනවා. අන්න සති බල සමාධි බලය. ඒ වගේම අවිද්‍යාවෙන් යටනෝන යටනීමක් තියෙනවා. අන්න ප්‍රඥා බලය බල ධර්ම ප්‍රහත් වෙනවා. දැන් අපි මේ බණ ඇසීම බණ දෙසීම කරන්නේ නිවන් සතා. ඒ සඳහා යෙදෙන කුහිය සති සම්බොධ්‍යංගයයි. නිවන් සතාමේ කරගන්න ආභෝධය ධම්මයේ සම්බොධ්‍යංගයයි. නිවන් සතාකම කුසලයේ දීර්ණයේ විරි සම්බොධ්‍යංගයයි. නිවන් සතාකමේ කුසලයේ ප්‍රීතිය හේතු සම්බොධ්‍යංගයයි. නිවන් ප්‍රසාරණය කුසලයේ සත්‍යය සත්‍යදි සම්බොධ්‍යංගයයි නිවන් ප්‍රසාරණය කුසලයේ එකඟත්වය සමාධි සම්බොධ්‍යංගයයි නිවන් මතා ගැනීම කුසලයේදී ප්‍රියමනාප දෙයක් දැනවත් මධ්‍යස්ථයව හසුරුවන බැවින් උපේක්ෂා සම්බොධ්‍යම් වියයි. ජන්මනන්ද අමුමේ නොපේ පිළිගන්නට වෙන්නේ අකංගම් අතුත්තම් අකංගම් සුත්ත විපාකම් සම්මා සම්මා ප්‍රාය සම්මත කියන බුදුබණ සමයයි. අලුත් නෑ සුදුත් නෑ කවිතු විපාකක් නෑ මේකෙන් අපි ලබන්නේ ජාති ජරා ඥානි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී වූ අනන්ත විස්තරාකේ ඉතරවනාලු 1500ක් හේතයන්ෙන් පෙරවනාලු අසංකතදා අපි සංඛ්‍යාත අමානහ නිවනයේ මේ අප්‍රාර්ථනා කරන්නේ ඒ නිවන අවබෝධ කර ගැනීමට හේතු වෙන කුසලයේ තමයි කර්මස්සේ කර කර්මය කියලා මෙතන හඳුන්වන්නේ. ඒක නිසා අපි කෑම අවස්ථාවේ හිතට අනදින කියන්නේ කොහොමද? ඇහැට තියෙන දෙයක් වාසා, ඇහැට තියෙන අරමුණක් වාසා, අපේ සිත ආර්ය අෂ්ටාංග මාර්ගයට පිටක් වේවා කලපෑන සත්‍යයක් වාසා අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කුසල් සිත් පහළ වේවා නාථකාරයන් ගදුතුලක් වාසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කුසල් සිත් පහළ වේවා දිවට අසමිනට ලැබෙන වාග්යක් වාසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කුසල් සිත් පහළ වේවා කායක සම්දුක් වේදනාවක් ලැබෙන වාග්යක් වාසා ආර්ය සත්‍ය මාර්ගයේ යන කුසල් පහළ වේවා. ඉතින් ලැබෙන සෑම අරණක් පාසා ආර්ය සත්‍ය මාර්ගයේ යන කුසල් පහළ වේවා කියලා අපි අනිස්ථාන කළා. ඒක පිළිබඳ විතරක් පුරුදු කිරීමේ යෝනිසෝ මනසකාමයේ පුරුදු කිරීම නිසා නැදරගෙන සෑම අරමුණක දිවෙන අපතේ භව සංකාරයේ ජාති ජරා මරණ දුකින් මෙහෙ තියෙන අපතේ කර්ම නූපදී භව සංකාරයෙන් මෙතරේ දීර්ඝ මාර්ගික බ්‍රහ්ම සම්පත්තා ඉක්මවා යන්නේ අජාත්‍යජල අඥානි අමෘත අශෝක අනුපායස නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම විශාල ධර්ම සම්භාරයක් බෝධිපාක්ෂි ධර්ම සම්භාරයක් මුදුන්පත් වෙනවා කියන කටයුතු ගන්නට ඕනේ. ඊළඟට දැන් අපි සලකා බලමු. දැන් මේ මොහොතේ පැයක් ඉතාමාරක් වන්න කාලයේ ගත කිරීමේදී අපේ චිත්ත සංකාන තුළ ආදි සත්‍ය අවබෝධ වුණා. ඒ කොහොමද? ජවන් පිටන් පිටාම ගාමිනී කර්ම කෝටි ගණන් සංස්කාරයේ හිමිනේ කියන ජාති ජරා මරණ සංස්කාර දුක කෙරෙුණා. ඒක දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා. ජවන් පිටන් පිටාම ගාමිනී දියණිය සංස්කාරයේ කර්ම කෝටි ගණන් වැඩම කියන 1500ක් කෙනෙක් හිමි වෙනවා. එන්නේ සමුදේ සත්‍ය අවබෝධයයි. ජවන් පිටන් පිටාම ගාමිනී අජරා මරණ සංස්කාරයේ අමා මහ නිවන සමුදේ වුණා. මේ නිරෝධ සත්‍ය අවබෝධයයි. යම් පිටක්කක ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇති අංග යදිනා මේක මාර්ග සත්‍ය අවබෝධයයි එනිසා මෙතෙන්නේ දැන් මේ මොහොතේදී අපි සලකා බලන්නට ඕනේ අපේ සාමිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි දීර්ඝ කාලයක් විචාසන පරපරයක් තිස්සේ සංඝස්ස දලොස්සාක බුදුරයන් වහන්සේ සම්මුඛ වෙමින් ධර්ම කියන නෛෂ්ක්‍රාම්‍ය ආදී කාර්මී සම්භාර මුදුන් පමුණවාගෙන ඇවිල්ලා මේ කර්මස්සේ කරන කර්ම රැස් කරගෙන ඇවිල්ලා බොමුනා වැඩිලගෙන මාර්ගතරා දෙක ලෝකදා දිනුවේ හතරිස්සක් සාපුද්දා කරුණේ ඒව තමාරාම සුලක්ක වඩා සූර්ය ආසන්නයන් ජනතාව අමාමහ නිවන් පොදු සම්මානකාලා සුදු බුදුන් කියන ධර්මාකාරයෙන් අදිස්ථාන බල හේතුවා මතුවනාගතයේදී පහළවන අයට මාතකර නිවන් පොදු පිණිස සුවාසුදාස ධර්මාසංගයේ දේශනා කොට වදාළා තමන් වහන්සේ දසදහසක් ලෝකදාන ඒකාග්‍රකව නිමුකානක් වෙන්නාසේ අනිපාපිතේක පරිනිර්වාණය අමාමහ නිවන් කෙර ගැන්නා සාතන් වහන්සේලා මුතුනෝනා ආර්යයන් වහන්සේලා කුරුතිගාමෝනා සෙත ජනකා මුතුෝනේ කර්මාරෝපෝ මේ පරිලෝකියා රජේ විහාරස්ථාන රාජධාන විලංක කුමාරිකා කියන්නේ ලක්ඛාවකේතෝනා විරාමකාරකා මහා කුපි මහා මේරි සම්මුත මහා කාංගරණ විශාල රක්කොත් ගෙවල් වල මිලිකණන් ගාන වාහන මිලිකණන් මිලමුදල් ආදී පාරිභෝගික වස්තු හැසින්දීමේ හැදින්ෙන් කරලගෙන රටෙන් බුලෙන් දෙයෙන් හේතෙන් පරිහරණය කරන ආකාර සියල්ලන් හිත ඇතුලේ නැති සෑම ආස්කාර ධර්මයක් එසේම සෙනෙහස් ආකාර ඇතුව නැතුව යන බැවින් අනෙක් සියල්ලයි ඇතුලේ නැතිවෙන් දෙකෙන් මෙලසුණු පෙනෙන ධර්මයේ දේශාවේ කැමැතිසේ නොකවත්නා බැවින් අනාස්කාරයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයේ පිළිතුරු ධර්මයේ වසුදාවේ අනිත්‍ය දුක්ඛනාත්ම අසුභවෝ කියන සංස්කාර ධර්ම කර්මාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයයි. ඒ දුක්ඛ උපදවන්නේ ඕන භව කෘෂ්ණාව පරමාර්ථ වශයෙන් දුක්ඛ සමුදයාරි සත්‍යයයි. ඒ නිකම නැති සාන්ත නිවනේ පරමාර්ථ වශයෙන් දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. නිවන ආબોධ කර ගැනීම සඳහා ලැබිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධකාරණය ප්‍රතිපදාරි සත්‍යයයි. අනන්ත අපරිමාණ විපස්සේලි මහරහතන් වහන්සේලා අතිවිශේෂ කාර්යයක් කෙරුණාන ආදී පාරමිතා භාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් පුර ගැතියා සතර දුක් කර්මයේ කොටේ කෙලෙස් නිවැරදිව ආකාරයෙන් නිවනින් සේවාදාල බුදු පාතේකින් මහරහතන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්යතේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතයේ තිරාගත කරන සෑම කිසියක්ම සතර සතුටාකාරන භවතය සතර සාම්‍යක් ප්‍රදාන භවතය ඉදිපාද අතර භවතය නිරිදාන භවතය බලධර්ම භවතය වොජ්ජංග ධර්ම හත භවතය ආර්ය අෂ්ටාංග මාර්ග භවතය පාරමී භවතක් වේවා අපතන් චතු භෝධියේ සුවසේ චතුරාර්ය සත්‍යාවෝධය වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්නවා. සූපාදාන ඥානස්ථානයේ භාණකාරකේ ධර්මපේ පූජ්‍ය සීමදානයේ සෝධිත ස්වාමීන් වහන්සේගේ කාර්මික ආරාධනෙන් අද මේ ස්ථානයේ අපව වැඩම කරවගෙන ආවා. ස්වාමීන් වහන්සේතුමා පවත්වාගෙන යන්නේ මේ විශේෂ ශාසනා දූර්ධි කර කටයුතු සඳහා ධෛර්යයේ මහා කුසලයක් බැවින් අපි මේ ආරාධනය පිළිගෙන ආවා. ස්වාමීන් වහන්සේ සූතානාගල සද්දා කියලා ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරන්නේ සවත් පිළිකක් බැවින් මේ අවස්ථාව සුදුසු බව පහදාගෙන ආවා. ඒ අපි කොහොම ගෞරවයෙන් අපව පිළිගත්තා. සකාරව අසම්පන්නවා වඩා නිවලා ඊළඟට සීලේක පීඩා ධර්මාශ්‍රව දේශනා ගැඹුරු ධර්ම දේශනා කළා බොහෝ දෙනා කාලෝදේ අතුයෙන් දෙතුලුවන් තම ආරාධනා කරන නැවත නැවත නැවත මේවාගේ ගැඹුරු ධර්මයන් ශ්‍රවණය කරලා ගැඹුරු ධර්මයන් අවබෝධ කරගන්න හැම දිනකම ලැබේවා කියලා මම ආරාධනා කරනවා එතනින් මේ රැස්පත් කරගත් කුසලානුසංස බලයෙන් අප මේ සැනසෙන දුකසතන මොනම මොනම බාහිර බලවේගයකින්වත් යටපත් නොවේ ආකාශ කාලයේ ගමන කාලයේ දිගුමෙනින් ගලවමින් අපරාධිකව ගමන සම්පූර්ණවන්නේ මේ ලක්ෂාභූත ධර්මචාරයේ දිනවලෝ දුකසතන පරිණිවා ආකාර ප්‍රාර්ථනා කරනවා සාතමෝදාන ධර්මයේ කුසල වාක්‍ය ආශ්‍රදාමේ බුද්ධ පුත්‍ර සංඝරත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ සූරමේ පරිදි පාරිණි කුරමේ බෝධිපාක්ෂාන්යෙන් වැඩෙන්නේ ඥාන විචා මාර්ගඵල උපදෙන්නේ සදාම් ආලෝකයේ යදාගෙන පිහිට අපදස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා කලකමාන සභාවක් රාප්පේ යම්සා මෞඛේ ගුරුවර බන්දු මිත්‍රාන්ගේ යතොත් ඒ කයම දෙනාට මේ කුසල සම්භාග්‍ය අත්පත් වේවා පසුගියේ මුහුදු ජල ගැලීමේ විපස්සේ විපස්සෝ සිංහල වශයෙන්ම බෞද්ධ බෞද්ධ දේශීය විදේශීය සියලුම ජනතාවගේ කුසල් සිත් අනුමෝදන් වීමෙන් ඒ අදනාත්ම භාවයක් වාසා සුදුසු සපත් අත්යේ සතර දුකින් අත මිදේ සාන්ත නිවාසව ලබන්නේ හේතු වාසනා වේවා සාමනාරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක විසිරේතා මංගලයේ සාධනේ සමාගමේ කරුණාවෙන් මෛත්‍රියෙන් මෙතින් අනුමෝදන් දිවියෙන් ආයුර්වර්ණ සම්බලාස්වාදීන් වැඩිදුනේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ලංකා දීපයේ බෞද්ධ ජනතා කමිටින්වා සෑම දෙනාටම එවාගේම මුළු ජනජනයෙන් අනාථෝ ලක්ෂසංඛ්‍යාත ජනතාවකද ආරක්ෂා සම්මුදාන සරසාගත්වා සතු දෝදුවලින් සාන්ත නිවාසව ලබත්වා ක්‍රමයි ක්‍රියුතුම්මා විකමක් මෙදා කයිකවත් යෑම සත්‍යයන්දක් වන පූජනිකාමේ පටන් අවස දානවල ලංකාව බඳ දිවන්නේ සක්කර කෙලිසක්කල දසදිසා වාසයේ සමස්ත ලෝක සත්‍යාකේ මේ වින ලැබේවා සීලසත්වෝ නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා පරිවං සරණ වේවා නිවන් අමු ගමන් වේවා චතුරාර්ය සත්‍ය භවයෙන් සාන්ත නිවන් සුව ලබස්වා කියලා මෛත්‍රියෙන් කියනවා සූත්‍රකාරාවල සම්බුද්ධ ශාසන පිළිපදිතේ ප්‍රාර්ථනා කරමින් අද මේ කුජ කර ගන්නාලට උදාන කුසලාමි සංසදානම මහා බුද්ධාගේ රත්නත්‍රාණි මහා බණින් ශ්‍රීරාජ මන්දිරයේ රැකවරණ සහ කල්යාණ මිත්‍රයන් මේ දාසුරාග බලයෙන් සිනා කමදානකතුමා මණ්ඩා ස්වාමීන් වහන්සේ සේමනාරණේ සෝවිත ස්වාමීන් වහන්සේ ස්වාමීන් කීරතන ස්වාමීන් වහන්සේ දෙනම ඇතුළු සමතුලිත සිතක් එවාම පෝජ්‍ය සූතානාගල සද්ධාතර ස්වාමීන් වහන්සේ ප්‍රදාන කරමිය සාරාමචාරින් වහන්සේලා සමත මේ දසපිටින් මහා කුරු මහමුදුන් දරු විතර කැමගෙනාට විශේෂයෙන්ම ජන්මදිනයේ දීපත් කරන්නේ ඒ විසාමිත පෙරේරා මහත්මයාණන්දත් ඒ කවුදේ කැමත කියන අතමීතුතම් අපලෝකාන්තර අසුරාන් කරා නවාභාගවත සතුරු කරදර මහාපදානෝ කියන්නේ හිතුවා විසේ දුරු වේවා ආරක්ෂාකකතා කියතෝ නිසා සත්වාසකාරණ දීර්ඝාවක ලැබේවා සතර සූරණංගානේ රත්නත්‍රේ සූවිසි මහාගුණේ අසුනිකා රක්ෂා පිහිටේවා සාධුකලක අතුරු ගිනිදානවත් නිසා අව්‍යාවදාන විකාශය වරට වේවා කායික ප්‍රේදාලිය සමවේවා කායික මානසික තනකින්නේ දෙලෝ දුරව නිවන් මඟ පාරමී වන මුතුන් තත්වේවා ගුණයෙන් නිවමින් ධනයෙන් ග්‍රහණය යසේතිලේ සතරසංගතින් ආයුර්ණ සතබල ප්‍රඥාවේ ධම්මඥාන භාවනාඥාන ප්‍රතිපත්තිඥාන පෙරපතමෝරව සදාත්ම නිවමේවා සම්ප්‍රාප්තනාඥාන පූර්ණ සම්භයාසේ සමුදිමත් වේවා දෙවිසක් සතරාන්තරාදී කාලයක් මෙලෙම දුන්නෝ පරිවර්ත නියතිලේ කාන්ත දිවන කිලේක බෝධි සම්භාර පුරා ගැනීම කෙරුවන් කිහිපෙන් ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තයෝ නිවන් මඟ පාරමී කෙරේවා සිල්වන් ගුණලක් ධනවන් දුරුසන් දෙමෝපියන් සහෝදරි සහෝදරියන් දූදන්වන් වැඳලා එතනිකරන් ශ්‍රේෂ්ඨ තේරිකාවන් කටව සුවසේ පාරමී ගුණ සතුරා दुखे कम्बे निरोधमाने चतुरादिसत्यालोभे मृदुकर्णे महाराष्ट्रं वार्ते निमुञ्चनते वदाले अजरामनतास्तत्रमीत लोकोऽत्राग्रामोत्तमः निर्वासं प्राप्ते प्रतिलाभे जनिते नेत्र संभागे नेत्रेवासनायेवाख्यानि मन्त्रशासनापरमे